අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච්ච පරං ආවුසෝ භික්ඛුනා මග්ගෝ ගතෝ හෝති තස්ස ඒවං හෝති අහං කෝ මග්ගං අගමාසි මග්ගං කෝපන මේ ගච්ඡන්තෝ නාසක්කි බුද්ධ ශාසනං බුද්ධානං ශාසනං මනසිකාතුං හන්දාහං විරියං ආරභාමි තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ විරිය ආරම්භවත්තු එනතන් ආරම්භවත්තු අට පිළිබඳව දවසින් දවස එකක් ගෙවම් කරමින් හතරවෙනි කාරණාවටයි මේ මුලපිරුවේ මේ pāli පාඨයෙන් ඒක අපි දසුත්තර සූත්‍රයෙන් උපුටා ගත්තේ ඒක අපට සරුව සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ ඒ සරුවච්චන් වහන්සේගේ දේශනාව. මේ වාගේ බණක භාවනාවකදී ගත කරන කෙනාට ලැබෙන අවස්ථාව පෑර නොහැර නැත්නම් ලැබෙන චිත්තක්ෂණය ඉක්මවා ගන්න නැතුව අංග සම්පූර්ණ භාවයටපත් වෙන්න නැත්නම් විශේෂ භාගීය ප්‍රයෝජන ලබනද දත යුතු තවත් කාරණාවක්. ඒ කියන්නේ ගමනක් නිම කරපු වෙලාවක ඉස්සලා අපි කතා කරා වැඩක් නිම කරපු වෙලාවේ මගේ වැඩක් නිම කරපු වෙලාවක ඒ කෙනාට මතක් වෙනවා මේ අමාරු වැඩක් ගමනක් කියමුකෝ ගමනේ දැන් නිම නිම කරා අන්න ඒ වෙලාවේදී ආට කල්පනා වුණොත් ඒ ගමන කරගෙන නිම කරන්න උත්සාහ කරන වෙලාවේදී මට හොඳට පට බේරගෙන මානසිකාරයේ පිසුදු පාත්ත ගන්න බැරි වුණා ඒ නිසා දැන් ගමන නිම කරාට පස්සේ අඩුපාඩුවත් මා කාගෙන මම අරමන ලද වීර්යයෙන් යුක්තව ගත කරන්න ඕනේ වැඩ ඉවර කෙරුවයි කියලා කුසීත වෙලා නිදාගන්න නැතුව. එහෙම නැත්නම් ඒකේ අනිත් පැත්ත කියනවනම් ඒ වගේ මහන්සි ගමනක් ගිහිලා ආවට පස්සේ කුසීතයා එහෙම නැත්නම් කම්මැලියා කරන්නේ ඒ ගමන නිදහතර කාරණාවක් කරගෙන හේතුවක් කරගෙන නිදා ගන්න පෙළඹෙනවා. විදි ආරම්භකේනා ඒ ගමනේදී මගේ කටයුතු පිරිසිදුව පැහැදිලිව කරගන්න බැරි වුණා. ඒ නිසා ගමනෙන් පස්සේ දැන් මම ඒකටත් එක්ක විදි ආරම්භ කරන්න ඕනේ කියලා ඒ ගමන කරපු එක නිදහසට කාරණාවක් කරගන්නේ. ඒක පුළුවන් නම් තවත් ධෛර්යයට කාරණාවක් කරගන්නවා නිම කිරීම සඳහා. එහෙම නැත්නම් විශේෂ පළපරෝජනයක් ලබා ගැනීම සඳහා ඒ වෙලාවෙත් ආරම්භන ලද වීර්යයක් තියෙනවා. ඉතින් මේක කීප වතාවකම ශාසනය පෙන්නලා තියෙනවා විවිධ දේවල් වලට සම්බන්ධ කරගෙන සමාජ සංසිද්ධි සම්බන්ධ කරගෙන ඉතින් අපි උත්සාහ කරන්නේ ඒකෙන් ගන්න පාඩම අරගෙන මේ භාවනාවේදී අපිට හම්බ වෙන යම් යම් සම්දිස්ථානවලදී ඒ ගත කරපු දේ පිළිබඳව උදම්මනානා ඉන්නව වෙනුවට ඒ ඇති වෙච්ච ජයග්‍රහයි හැඟීමෙන් අදිෂ්ඨාන ශක්තිය ඊ ගාවට කරන්න තියෙන දේ කරනවා මිස ඒ කරපු එක ගැන උදම්මනන්න යන්නෙත් නැහැ. එහෙම නැත්නම් මේ ඒකේ වෙහෙස නිදහස ගන්නවට ගන්නෙත් නැහැ. ඉතින් ඒක අර වන්නපත ජාතකයේ දල වශයෙන් ජාතක කතාවක් වශයෙන් පෙන්නනවා. සරුවචන් වහන්සේ සාත්තු නායකයෙක් වශයෙන් නැත්නම් ගල් පන්තියේ නායකයා වශයෙන් ගුරා වශයෙන් ඒ දිග මගකට පෙළඹෙනවා කාන්තාර වාලුක කාන්ත වාලුක කාන්තාරික ගල් 500ක් ඇතුව ඔක්කොම ගණන් කරලා සකස් කරගෙන යනවා නමුත් <clears throat> කාන්තාරේ මැදදී බලාපොරොත්තු නැති විදියට රාත්‍රී ගමනේදී ඒ ගල් සාතු නායකයාට නිින්ද යනවා නිින්ද ගියාට පස්සේ උතුරුතරුව බල බලා ගමන මෙහෙවනේ ගැලු සාත්තු නායකයා පිටිපස්සේ ගල් ඔක්කොම ඒ අනුව යන එක තමයි කරන්නේ. දැන් මේ ගල් සාත්තු නායකයාට නිඳ ගියාම සාත්තු නායකයා වෙන්නේ ගැලේ ගවයා තමයි. ඉතින් ගවයා කරන්නේ දැන් පාර දන්නේ නැති සහෝ කරකිලා ඊයර හිටපු තැනට එනවා. ඉතින් උදේ ඉඳ බලනකොට නිදිගට කඩලා බලනකොට ගමන ආපහු ඇවිල්ලා තියෙනවා. එතකොට ගමට ඇති වෙන්න වතුර නැති වෙනවා. මේ සාත්තු නායකයා බොස්සන් වහන්සේ. ඉතින් බෝසතාණන් වහන්සේ පිරිස කලබල කරන්නේ නැතුව හොඳට කාන්තාරේ බලලා ඇදලා <clears throat> තියෙන තනකොළ පඳුරක් දැකලා හිතා ගන්නවා මේකයට වතුර ඇති නැත්තම් මුළු කෙල් සාත්තුවම විනාශයටපත් වෙනවා කිය. මුළු පිරිසට කියලා මහන්සි බලන්න එපා. මෙතන හාරන්නේ කියලා. ඉතින් නායකයා කියපු නිසා හාරනවා. අන්න ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට ගලකට ගලක් මතු වෙනකොට සීලු දෙනා මන් දෝත්සහය වෙනවා. ඒතර බෝසතාන් වහන්සේ දිග වලක් ගැඹුරු වලක් අඩියම ගල ඉඳන් මුකුත් කරගන්න බෑ මහන්සි. බෝසතාන් වහන්සේ බැහැලා කන තියලා බලපුවාම ගලේ යට වතුර තියෙනවා. ඊට පස්සේ ඔක්කොමලා දැන් වැඩේ ඉවරයි. මහන්සි ඉවර කරන්න හදනකොට කුළු ගන්නව කට්ටිය නෑ. මෙහෙම වුණොත් අපි මුළු ඔක්කොම මැරෙන්නයි වෙන්නේ. මේ ගල කැඩුවොත් ගලයට වතුර තියෙනවා. මේක විශාල ගලක් නෙවෙයි. ගල් පොත්තක් කියලා කොහොම හරි ඉතුරුලා තියෙන ශක්තිය යොදවලා ආරම්භ කරනවා අර ලිඳ ආරපු වල යට තියෙන ගල කඩන්න. ඉතින් එතකොට මේ පිරිස කුළු ගන්න ගන්න ඕන. එහෙම නැත්නම් මේ පිරිස ඉන්නේ දැන් හොඳටම මහාන්ති වෙලා ආර්ලා හාර්ලා ගල හම්බෙලා එපා වෙලා නමුත් ඒ යම් විදිහකට පිරිස උනන්දු කරගත්තද යම් පිරිස විදිහකට ඒ කුළු පහර දුන්නද එතකොට ගල පැලිලා වතුර මතු වෙලා ඒ පිරිසට සුවසේ කාන්තාරයකට වෙන්න පහසුකම් සැලසෙනවා. ඉතින් ඒ වෙලාවේදී ඒ පිරිස බර වැඩක් කරලා ඉවර කරලා හති වැටලා හිටියයි කියලා බෑ. දැනගන්න ඕනේ තව පොඩ්ඩයි තියෙන්නේ ඒ ටික කරන්න පිරිසේ උනන්දුවක් නැහැ පිරිසට දුර දැක්මක් නැහැ. ඒ වගේ තමයි භාවනා කරගෙන යනකොටත් අපිට විවිධාකාර දේවල් සිද්ධ වෙනවා. අපි දන්නේ නැහැ මේ සම්දිස්ථානයේ තියෙන වටිනාකම. ඒක නිසා මෙතෙන්ට පැමිණීම පිළිබඳව සතුටු වීමක් හෝ එහෙම නැත්නම් එතෙන්ට පැමිණීමේදී ඇතිවෙච්ච වෙහෙස නිසා හෝ එතන කර ඇරියොත් බර බහා තැබුවොත් දුර නික්ෂේප කෙරුවොත් අර මෙතෙත් ගිය ගමනේ ප්‍රයෝජනය සාක්ෂාත් කරන්නේ කරන්න වෙන්නේ. ඉතින් මේ දීර්ඝ ගමනක් යනකොට වගේම භාවනා කරනකොටත් ඒ වගේ අපට විවිධ අභියෝගතා එහෙම නැත්නම් සම්දිස්ථාන හම්බ වෙනවා අන්නේ සම්දිස්ථානවලදී ක්‍රියා කිරීමට ඕනම වෙලාවක ආධුනිකයෙක් වාගේ වෙච්ච ගැන කල්පනා කරන්නේ නැතුව අලුතෙන් වැඩක් පටන් ගන්න. ආරම්භ ධාතුව යෝගාවචරය තුළ තියෙනවා. ඒ වෙනකොට ඒකේ තියෙන භයානකම තමයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු සුන් කරගෙන අතහැරලා දාලා ඉන්නේ. නමුත් යෝගාවචරයයි ඒ රැල්ලට අහු වුණොත් අර මෙතෙක් කරන ගිය ගමනට ආශිර්වාදයක් වෙන්නෙත් නැහැ, නම්බුවක් වෙන්නෙත් නැහැ. ඒ වෙලාවට පවා මේ ආරම්භ ධාතුව නැත්තම් විරියාරම්භය යෝගාවචරය තුල තියෙන්න ඕනේ දෙයක්. ඉතින් මේ වීරිය කියන චෛතසිකය පිළිබඳ කතා කරනකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල නව පොලක සඳහන් වෙනවයි කියලා අපි කලිමුත් මතක් කරගත්තා. එහෙම නැත්නම් වැඩියෙන්ම සඳහන් වෙන චෛතසිකය තමයි වීරිය චෛතසිකය. ඒකේ විවිධ මට්ටම් තියෙනවා. එහෙම නැත්නම් මේ වීරිය තමන් යෝගාවචර ජීවිතයේ ඉදිරියට යනකොට ඒ වීරිය පරිණාමයටපත් වෙනවා. ආරම්භ කරන වීරිය නෙවෙයි ඒකේ වර්ණගීම අර්ථකතන එnde end end end end වැඩි වෙනවා. ඉතින් මේ යෝගාවචරය නිසා අපි වීර්ය කියලා කියන්නේ මේකයි කියලා යම් තැනකදී අර්ථකථනයක් දුන්නොත් එයා දෙන්නේ මේ පටන් ගන්නකොට තියෙන සතර සම්‍යක් ප්‍රධාන වීර්යයේ පළවෙනි වීර්ය නම් ඒකම තමයි නමුත් ඒ සතර සම්‍යක් ප්‍රධාන වල තියෙන දෙවෙනි වීර්යයට දානකොට ඒකේ අර්ථකථන වෙනස් තුන්වෙනි එකට දානකොට හතරවෙනි එකට දානකොට ඒ වගේ යම් යම් අර්ථ ඡායා දකින්න හම්බ වෙනවා ඉතින් අපි වීර්ය චෛසිකය පිළිබඳ PhD එකක් කරන්න ගිහිල්ලා PhD එක පටන් අර ගන්නකොට වීර්ය කියන්නේ මේකයි කියලා නම් කරලා පටන් ගත්තට ඒක නෙවෙයි ඇත්තටම භාවනා කරනකොට මේ වීර්ය හැවාරින ගතියක් විපරිණාමයටපත් වෙන ගතියක් රූපාන්තරණයකටපත් වෙන ගතියක් තියෙනවා ඒක නිසා අමාරුයි කාට හරි වීර්ය පිළිබඳව මේකයි අර්ථකථනය කියලා පෙන්ලා දෙන්න. ඉතින් ඒ වගේම තමයි මේ සති චෛසිකේ ගත්තත් ඒ චෛසිකේ පිළිබඳව පොත්පත්වල සති කියන්නේ මේකයි කියලා කියලා දෙන්න අපි උත්සාහ කරනවා. කියලා දීලා හැරලා බලනකොට ඒක නෙමෙයි සතිය කියන්නේ. ඒක වෙන දෙයක් පාටපත් වෙලා. ඒක උත්සාහ කරන හදනකොට ඒක වෙන දෙයක් පාටපත් වෙලා. මේ සතිය පවා පුදුමාකාර වෙනසකට අනිත්‍යතාවයකට විපරිණාමයකට රූපාන්තරණයකටපත් වෙනවා. ඊට ටිකක් වැඩි ගතියක් තියෙනවා මේ වීර්යයේ. ඒක නිසා සරුවච්චන් වහන්සේම වීරිය මට්ටම් තුනකට දාලා පෙන්නනවා. ආරම්භ ධාතු වීරි, නික්කම ධාතු වීරිය, පරක්කම ධාතු වීරිය කියලා. ඒ ඊට සරල සාමාන්තරව මේ වීරිය පිළිබඳව ආරද්ධ විරිය, පරිපග්ගහිත විරිය, පරිපූර්ණ විරිය කියලාත් කියනවා. ආරද්ධ විරිය කියන එක තමයි ආරම්භ ධාතු වීරිය කියලා කියන්නේ. ඊට පස්සේ නික්කම ධාතු වීරිය රුතය පග්ගහිත වීරිය කියලා කියනවා. ඊට පස්සේ අවසාන කරන වැඩක් නිම කිරීමට අවශ්‍ය කරන වීරියට පරිපූර්ණ වීරිය කියලා කියන නැත්නම් පරක්කම ධාතුව කියලා කියන පරාක්‍රම වීරියක් අවශ්‍ය වෙනවා. ඉතින් වීරිය මේ මට්ටම් තුනකට හෝ ඉස්සලා කියපු විදිහට ඒ නව ආකාරයකට වර්ණනකොට ඉස්සලා ඒක වීරියක් නැත්නම් වෙරදැරීමක් චන්දන් ජනේති කියන විදිහට පටන් ගත්තට අන්තිමට වීරත්වයක් ධීරත්වයකට තමයිපත් වෙන්නේ. මුලදී මුලදී කිහිල්ලෙන් දාඩිය දාන දතර දත කියලා හපා ගන්න උඩුතල්ලට දිව තියලා තද කරගෙන යන කඩාගෙන යන වීරියක් අවශ්‍ය කරන එක හරි පුදුම ඉන්ධන දහනයක් සිද්ධ කරන ආරම්භ ධාතු වීරියේදී මැදට යනකොට යෝගාවචරය ඒක එච්චරම ඉන්ද්‍රිය දහනයක් කරන්නේ නැතුව සාමාන්‍ය අනායාසයෙන් කරන විදිහට එහෙම නැත්නම් ස්වයංක්‍රීය වෙන මට්ටමටපත් වෙනවා ඉතින් මේ අර තාමත්ම දැඩිසේ වීර්ය කරලා බලකවාගත්ත මේ ගමන ටික වේලාවක් යනකොට ඇත්ත ඇති වෙච්ච ගැම්මත් එක්ක රැල්ලට අහුවෙලා පවත්තගෙන යන එකට මාරු වෙන එක ඒක යෝගාවචරයාගේ චරිතයේ පරිණාමයක් වෙනවා. ඉතින් අර ආරම්භ ධාතු වීර්ය විතරක්ම දන්න කෙනා දික්කටම දත කාගෙන කිහිල්ලෙන් දාඩිය හලාගෙන උඩුතලට තියලා තද කරගෙන කාගෙන යනවා මිසක්කා කවදාකවත් ඒකේ අර පරිණාමය එන්නේ එන්නේ එක කලපුරුද්ද නිසා අහපුරුද්ද නිසා දැකපුරුද්ද නිසා එච්චරම ශක්තිය නොයදා නමුත් කෘත්‍ය වෙන්න මේ ගල කන්දකින් පෙරලා ගත්තට පස්සේ ගල පෙරලෙන්න පෙරලෙන්න ගලම ගැම්ම ගන්නවානේ ආන්නේ මට්ටමට මේ වීරියේ පරිණාමය දන්නේ නැති වුනොත් ඒ යෝගාවචරය අත්කිලමතාන යෝගයට වැටෙනවා. කයට දුක් දෙනවා. පොර කනවා. දාඩිය දානවා. දඟලන ගතිය තියෙනවා. ඉතින් මේක කමඨාන් සුද්ධ කිරීමෙන් තමයි ඉතින් කියලා දෙන්නේ. එකම අරමුණක නැවත නැවතත් උදෙත් කරලා දවලුත් කරලා රැයත් කරලා සක්මන්ට පස්සෙත් කරලා එimhe කර කර කර කර යනකොට ඒ අරමුණ කෙරෙහි Tamange තියෙන අර හැකියාව උරුදු භාවය සුවද භාවය නිසා එන්නේ එන්නේ එන්නේ අරමුණ මුලිච්ච කර ගැනීම මුදුන්පත් කර ගැනීම ටිකක් පහසු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් පහසුව තේරුම් ගන්න නැතුව පුරුදු තාලෙටම ආරම්භ කරපු දවසේ වගේ පටන් ගත්ත දවසේ වගේ අධික ශක්තියක් වෙද යන පටන් අරගත්තොත් ඒ වෙනකොටත් tempත් වෙලා තියෙන අරමුණ පිළිගන්නේ නැතුව යෝගාවචරයා අර අරමුණට කඩාන පනිනවා මෙනෙහි කරන්න හදනවා එතකොට අර දැනටමත් tempත් වෙලා තියෙන අරමුණත් මේ යෝගාවචරය විසින් අනවශ්‍ය වීරියක් කිරීම නිසා මෝඩ වඩුවා ආයුධත් එක්ක පොරබදනවා වගේ ඒ තියෙන தත්වෙන් ඉදිරියට ගෙනියන වෙනුවට මේ අවුල් කරගන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඒක තේරුම් ගන්න ඕනේ යෝගාවචරයා හරියට මේ වාහනයක් ස්ටාර්ට් කරන වෙලාවක නතර කරලා තියෙන වාහනයක් එන්ජින් එක ගොඩාක් පෙට්‍රල් ගන්නවා අර ස්ටාර්ට් එකට. ඉතින් ඒ වෙලාවේදී හදලා තියෙන්නෙම වැඩිම ගෑස් ප්‍රමාණයක් ගන්න විදිහට හදලා තියෙන්නේ. නමුත් ඒක එන්ජින් එක ස්ටාර්ට් කරගත්තට පස්සේ ඒ ස්ලෝ රන් එකේ දුවන්න එච්චරම අවශ්‍ය කරන්නේ නැහැ. ඊට පස්සේ අපි ඒක දැන් කාලේ තියෙන දර්ශනයක් විදිහට කිව්වොත් මේ ෆස්ට් ගියර් එකට අමුණගත්තට පස්සේ ඉතින් ඒකේ පැයකට හැතැම් පහක විතර වේගය ගන්න අර යකඩ කඳ නතරලා තිබුණ යකඩ කඳ දැන් චලනයේ වෙන වස්තුවක් බවට පත්කරන ඉතාලම අමාරුවෙන් ඕනේ පරණ ක්‍රමයට යනවා නම් ක්ලච් එක දීලා නිශ්චල වස්තුවක් චංචල වස්තුවක් බවට පත් කරගන්න ඕනේ. ඉතින් එතෙන් තමයි අපි ඉස්කෝලේ යන කාලේ නැත්නම් අපි යන කාලේ ලයිසන් එක බලන්නේ එතන තමයි. ක්ලච් එක පළවෙනි සැරේ ගියරකට දාලා එන්ජින් එක නොක් කරගන්න නැතුව පාරට දාගන්න පුළුවන් නම් එක්සමින බලන්න ඉන්නවා. දැන් මීට පස්සේ දැන් මේ ඇඳුවන වාහනේනේ. කොතනදීද සෙකන්ඩ් ගියර් එකට දාන්න ඕන. ඉංජිනේර්ස්ලාට කවදාකවත් බෑනේ මේ වැඩේ. ඩ්‍රයිවර් ලා টොප් එකට කරනවා. ඉංජිනේර්ස්ලා කවදාවත් ඩ්‍රයිවිං බෑ. මොකද පොතේ විදියට බලනවා වැඩ හැතැම්ම 10 වෙනකන් කියලා ඉතින් අනකොට නොක් කරනවා ඉන්ජිනේර් ඉන්ජිනේර්ස්ලා නිසා ඩ්‍රයිවර් කෙනෙක් හයර් කරනවා මොකද දන්නේ නැති නිසා ඒක ඒකේ අතේ පුරුද්දක් තියෙනවා බර වාහනේ හැටියට ආනතලේ හැටියට කොතනින්ද සෙකන්ඩ් එකට දාන්නේ සෙකන්ඩ් එකට දැම්මොත් තියෙන ලාභය තමයි එක හැතැම්මකට දුවන තෙල් ප්‍රමාණය පළවෙනි ගියර් එකට වැඩිය සෙකන්ඩ් එකේ ලාභයි මොකද අර ගැම්ම කාලානේ තියෙන්නේ ගැම්ම දිගේ ගිහලා දෙවෙනි ගියර් එකට දානවා ඊටසේ තුන්වෙනි ගියර් එකට දාන්න මේ විදිහට වාහනේ ජවය ගණ්ඩ ගණ්ඩ ගණ්ඩ ඉහළ ඉහළ සැහැල්ලු ගියර වලට දානකොට ඒකේ රීදුරාගේ දක්ෂකමක් වෙනවා. යම් වෙලාවක කන්දකට හේතු වුණා නම් ගිහිල්ලා ආර බරගීරයකට දාන්න ඕන. ආන්නේ වගේ එහෙම නැත්නම් නතර කරුවාට පස්සේ ආයෙසරයක් එකේ ඉඳලා යන්න ඕන. ආන්නේ විදියට මේ භාවනා පටන් ගන්නකොට මේ ආරම්භ ධාතු වීරිය ඉදිරියට ගෙන යෑමේ පුදුම ලස්සන సౌందර්ය පැත්තක් තියෙනවා. නැත්නම් කලාවක් තියෙනවා. ඒක මේ මෝඩ වඩුව ආයුධ පොරබද ආයුධත් එක්ක පොරබදයි කියන જાති කෙනෙක් එක්ක කරන්න බෑ. ඉතින් ඒගොල්ලෝ අහනවා මේක පිළිබඳව කොහෙද විස්තර දැනගන්න පුළුවන් කවුද කියලා තියෙන්නේ. ඉතින් ඒ ටික කියලා නෑ. මේ නිශ්චලව තිබුණු වස්තුව මේ යකඩ කඳ බර දාලා ඉස්සරහට තල්ලු කරගෙන යනවා කියන එක ඒකට ගොඩාක් තෙල් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඒකෙම යන්න ගත්තොත් ෆස්ට් ගියර් එකේම අඬාගෙන යයි. ඒසට හරියට වැඩි ගෙවෙනවා, රත් වෙනවා, සද්ද වෙනවා වැඩි. ඒ නිසා අවශ්‍ය වෙලාවදී සෙකන්ඩ් එකට, තර්ඩ් එකට, টොප් එකට දාගෙන යන ගමනක් මේකේ තියෙන්නේ. ඉතින් ඒ නිසා කොතනදීද මේ අපි ගිය සක්මන් කර කර යද්දී වම දකුණ කියලා මෙනෙහි කරනවා. ඉතින් මෙනෙහි කරනට යාට වැටහෙනවා නම් මේ වම මේ දකුණ මේ වමයි දකුණයි කියලා ඒ කකුල දිහා බලන්න තු යනකොට මේ වම මේ දකුණ කියන අතර වෙනසක් දැක ගන්න පුළුවන් මට්ටමට දැක ගන්න ඕනේ කියන මට්ටමට හිත යදුවනම් ඒ පරිශ්‍රයෙන්දී යෝගාචර තේරෙනවා මම වම තිනකොට දකුණ කියලා මෙනෙහි කරනවා දකුණ තිනකොට වම කියලා මෙනෙහි කරනවනම් හරියට තාම ඒක තම පාත වෙලා නැහැ. නමුත් අපි හිතමු දැන් වම කියනකොට වම දකුණකට දකුණ කියලා මෙනෙහි කරනවා. නමුත් ඇහුවොත් ඒ යෝගාචරයගෙන් කොහොමද දන්නේ දැන් වමේ තියෙන බව මෙනේ කරන කකුලේ මේ යන්නේ බව දන්නේ කොහොමද ඉතින් හරි අකරතැබ් එකකටපත් වෙනවා මොකද මේ දෙකේ අත්දැකීමේ ලොකු වෙනසක් නැහැ කලාතුරකින් තියෙනවා මේ කකුල නොන්ඩි නම් කකුල බකල් නම් එහෙම නැත්නම් දනිස් පුට්ටුව තියෙනවා නම් ඔව් වගේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා ඇත්තටම කියනවනම් හැම කෙනාගේම ওই දෙක අතර වෙනසක් තියෙනවා නමුත් අහුවෙන්නේ නැහැ උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි දකුණෙන් වැඩ කරන මනුස්සයා වැඩක් ආපු ගමන් ඒ දකුණෙන් වැඩේ කරනකොට තියෙන කර්මන්නේ භාවයේ වමෙන් ගන්න බෑ. වමේ වැඩ කරන මනුස්සයාට දකුණෙන් ගන්න බෑ. ඒ නිසා ඕන කෙනෙක් බැලුවොත් දකුණ අත ටිකක් දිගයි, ටිකක් සුදු පාටයි, අර වමට වැඩිය ලොකුයි. මේ වගේම දෙකේ වෙනසක් තියෙනවා. නමුත් භාවනා කරන කෙනෙකුට ඒක අල්ලනවා කියලා කියන්නේ ඒක භාවනා ලෝකේ PhD එකක් වගේ. මේ වම මේ දකුණ කියලා අල්ලන එක. සමහරුන්ට තේරෙනවා. ඒක ගියාට පස්සේ දැන් අපි බලනවා හරියට වෙනසක් තේරෙන්නේ නැහැ. නමුත් දක්නා සුළුව ගමන් කරනකොට ඒ යෝගාචකේන මේක තව දියුණු කිරීම සඳහා වම ඔසවනවා, තබනවා කියන වෙනස් දෙක බලන්නේ. එතකොට දැන් ඔස්සවන ක්‍රියාව සහ තබන ක්‍රියාවලිය හාත්පසීම වෙනස්නේ. එතකොට යාට තේරෙන පටන් ගන්නවා වම දකුණ කියලා දෙක වෙන් කරලා ඒක නෙමෙයි මේ මේක නෙමෙයි ඒ කියන එක තේරුම් කරලා ඒකට පරිච්ඡේද ඥානය කියලා කියන වෙන්කොට දැන ගැනීම. ඒක දාලා බැලුවොත් මේ එසවීම සහ තැබීම අතරේදී ඒ යෝගාවචරයට තේරෙනවා නම් එසවෙනකොට අලිය කොටයක් උසනග උස්සනවා. ඉතින් පාත් කරනකොට පාත් වෙනවා. ඊටසේ දකුණෙත් එක පියවර දෙපාරට මෙනෙහි කරනවා. ඒ දෙපාර මෙනෙහි කරනකොට වැඩි වීරියක් අවශ්‍යයි. වැඩි අවධානයක් අවශ්‍යයි. නමුත් ලැබෙන ධර්ම ඥානය ඕජාව දැනුම වැඩි. ඔසවනකොට බරක් ඔසෝන වගේ දැනෙනවා පාත් කරනකොට ඉබේ සිද්ධ වෙනවා. දැන් මේ වෙනස වම දකුණ වෙනස ඔසවීම තැබීමට කඩා ගන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට ඊට පස්සේ අතරමැද එකක් දානවා ඔසවනවා යවනවා තබනවා. එතකොට එක පියවර තුනට මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට පුදුමාකාර මේ සජීවී ගතියක් භාවනාවේ මෙනෙහි කිරීමේ සජීවී ගතියක් නැත්නම් විතර්කයේ උපරිම ක්‍රියාවත් ගතියක් යනවා. ඉතින් මේක හොඳට තමයි තේරෙනවා නම් පේනවා කියන එකෙන් අදහස් කරන්න එපා. කවදා හෝ කාට හෝ මේ හැම එසවීමක්ක යැවීමක්ක තැවීමක්ක දකින්න බෑ. මූල ධර්මානුකූලව බෑ. එසවීම හොඳට දැක්කොත් යැවීම තැවීම ඉබේ සිද්ධ වෙනවා. යැවීම හොඳට බලන්න ගියොත් එසවීම තැබීම ඡාය අර්ථ ඡායාවට වැටෙනවා. තැබීම බලන්න ගියොත් එසවීම යැවීම වෙන්නේ නැහැ. වම වැළුවොත් දකුණ බලන්න බෑ. වම වම තිනකොට දකුණ එසවිලා ඉවරයි. දකුණ දිගට වමේ සෙවිලා ඉවරයි. නමුත් යෝගාවචරයගේ මේ දක්නා සුළු ගතිය නැත්නම් මේ විස්තර සහිත ගතිය යනකොට ඒ යෝගාවචරයට තේරෙන පටන් ගන්නවා මේ ඔත වම දකුණ කියනට වැඩිය කර්මණීය ගතියක් හිත ක්‍රියාශීලී ගතියක් ඔසවන තබන බලන්න අවශ්‍යයි. ඊටත් වැඩිය අවශ්‍ය ඔසවන යවන තබන කියන්නේ ඒක බලනකොට පේනවා. මේ පොළු කටයුත්තම තමයි දැන් පේනවා. හැබැයි අංග සම්පූර්ණම දෙපයම විස්තර සහිතව පේන්නේ නැහැ. නමුත් සමහර විටක යාට තේරෙනවා අර ඔසෝනෝ තබනෝ ඔසෝනෝ යවනෝ තබනෝ කියන වෙනුවට බයිසිකලයක් පදිනා වගේ පැඩල් දෙක ඉහළට පහළට යනවා වගේ දෙකම සම්පාත වෙලා වැඩේ කරන්න කියලා. එහෙම නැත්නම් ධනක් උස වතුරක් ඇතුලේ ඇවිදිනකොට කකුල් දෙකම වතුර කපාගෙන එන හැටි තේරෙනවානේ. ඒසට යෝගාවචර තියෙනවා දැන් ඉතින් වම දකුණ මෙනෙහි කිරීමක් හෝ එසවියෙන් තිබුණ නැතුණාට ක්‍රියාපද්ධති දෙක තේරෙනවා දැන්. ඉතින් එතකොට යාට මෙනෙහි නොකර අයිබේම අනායාසයෙන් යන්න අවස්ථාවක් එන්න ඉඩ තියෙන ඒ වෙලාවේ ඒතියෙදිත් මේ යෝගාවචරය වම දකුණ කියලා මෙනෙහි කරන්න හෝ එසවීම තැවිට මෙනෙහි කරන්න හෝ එසවීම යැවීම තැවිට මෙනෙහි කරන්න ගත්තොත් අර මු르දු වර්ධනයට බාධා වෙනවා මෙනෙහි කිරීමම ආරම්භයේදී තිබිච්ච මේ මෙනෙහි කිරීමේ ලාභය අර මොහොඩ වඩු ආයුධත් එක්ක පොරබදනවා කියෝ වගේ වැඩි ලස්සන්ට යද්දිත් මෙනෙහි කරන්න හදනවා. ඒක ඔය අම්මලා තාත්තලා දරුවා හදන්න ගියාම ඒ දරුවාගේ වැඩ ටික දරුවාට කරන්න පුළුවන්කම තියෙද්දිත් ඇඟිලි ගහන්න හදනවා. ඉතින් ඒකට අම්මලා තාත්තලාට විරුද්ධ වෙනවා දරුවා. දරුවාගේ වයසට එනකොට කල වයස එනකොට උන්ට මේ වැඩ ටික කරගන්න දෙන්න ඕනේ. මේක එහෙම නෑ උකුලේ තියාගෙන අර පුරුදු තාලෙටම වැඩ කරන්න ගියාම මේ දරුවගේ මෙහෙරීමේ එන්න දෙන්නේ නෑ. ඉතින් ඒක ඒක මේ කරුණා නැතිකමක් මෛත්‍රී නැතිකමක් නෙමෙයි. ප්‍රායෝගික ඥානෙ තියෙනවා අපි උදව් කරලා වැඩේ කරපෙකේ දැක්ම විතරක් බැල්ම විතරක් දලයට වැඩේ කර ගන්න දෙන්න. ඉතින් ඒ වගේ තමයි මේ ධක්මන්ටත් ඒ වගේ කරගෙන යනකොට කොයි වෙලාවෙදීද මේක අනායාසයෙන් සිදු වෙන්නේ කියලා බලන වෙලාව ඊට පස්සේ ගොඩාක් කල් යන යෝගාවචරයට මේ හුස්ම නම් අනායාසයෙන් සිදුවෙන එක ආරම්භයේදීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. වහම දකුණ ආයාසයෙන්මයි කරන්නේ චේතනාපූර්වකමයි කරන්නේ. චේතනාපූර්වකව කළත් ශරීරයට ශරීරයේ විසින් සක්මන් කරගෙන යන්න දෙන්න ඒක පොඩි වැඩක් නෙවෙයි. එහෙම 100කට අමාරකට කියලා දෙනකොට 10ක්වත් අල්ලයිද කියන්න බෑ. මොකද හැම දිනාටම තියෙන්නේ රේකී අධ්‍යාපන ක්‍රමයක්. ඒ නිසා හැම වෙලාවෙම බලනවා මේක මොකක් හරි සමීකරණයකට දාලා අල්ලන්න නෑ මේ යන තාලේ හැටියට තනේ හැටියට ඇනේ ගහන ඥානයක් මේකට අවශ්‍යයි ඒක නිසා හරියට දැනගත්තොත් එහෙම පුළුවන් වෙනවා කොතෙන්දද මෙනේ කිරීම කරන්න ඕනේ කොතෙන්ද බහ තබන්න ඕනේ නැවත අවශ්‍ය වුණොත් ආයෙත් මෙනේ කරන්න ආයෙ බහ තබන්න ඒ වගේ මේ පරියන්කේදී වම දකුණ වතේ මෙනේ කරන්න ඕන හුස්ම ඇතුළෙන් පිටිපස්සේක මෙනේ කරන්න ඕන වෙලාවක් තියෙනවා ඒ වගේම පිම්බි මැකිලිම කරනවා නම් මෙනෙහි කරන්න ඕන. නමුත් ඒක තමයි තේරෙනවා නම් දැන් මේ මෙනෙහි කිරීම නිසා අරමුණට මෙනෙහි කරන හිත මුලිච්ච වෙලා දෙන ගානට කැරකෙන්න පටන් ගන්න වෙලාවක් එනවනේ. විෂයාභිමුඛ භාව කියලා ඒකට කියනවා. අරමුණ දිහා එනේන වෙලාවේදී ආස්වාසේ පේනවා. එනේන වෙලාවේදී ප්‍රසවාස වෙනවා. එතකොට ආස්වාස ප්‍රසවාසයේ ස්වභාව ලක්ෂණ, තටහන්, ආකාර බලන්න නම් අර මෙනෙහි කිරීම කළොත් වැඩේ ඔලොමොල වෙන්න ඉඩ තියෙනවා. නිසා වෙන්න ඇරලා ඒකේ තොරතුරු බලන වෙලාවට යනකොට වීරිය ආරම්භ ධාතු වීරියේ ඉඳලා නික්‍රම ධාතු වීරියට යනවා. ඒකට යා තේරුම් ගන්න වැඩේ යන්නදලා බලහින් හැටි. ඉතින් ඊට පස්සේ යෝගාවචර අපිට හොදත් මදිනකොට වීර්ය කරන්න උගන ගන්නවා. මෙනෙහි කරන්න. බත් කනකොට පටන් ගන්නවා. නානකොට පටන් ගන්නවා. එක එක එක එක දේවල් මේකට දානකොට තේරෙනවා අර පරියන්කේක කරනවා වගේ ලේසි නෑ. බත් කනකොට මොකද ඒකේ රස බලන්න ඕනේ, අනන්න ඕනේ, කට ගන්න ඕනේ. මේ වැඩ ඔක්කොම කරනකොට බොහොම සංකීර්ණ මෙනෙහි කිරීම ක්‍රමයක් අවශ්‍යයි. නමුත් අර කිසිවක් මෙනේ මේ චේතනා නොකර කරන තක්ම පරියන්කේ දැනගෙන මෙනෙහි කළ යුතු නොකළ යුතු ආසයි. ඊට පස්සේ සක්මනට ගිහිල්ලා සක්මනේදී මෙනෙහි කළ යුතු නොකළ යුතු ආස්ථා දැනගෙන ඉබේ යnderලා මේ දත් ටික මැදෙන්න ඇරලා මදි නැහැටි දිහා බලන් ඉන්න හැටි. බත් ටික කන්න ඇරලා බත් ටික කන දිහා බලන් ඉන්න හැටි. මූණ හොදා ගන්න ඇරලා මූණ හොදා ගන්න දිහා බලන් ඉන්න හැටි. නාන්න ඇරලා නාන හැටි බලන් ඉන්න හැටි කරනකොට ඒක හැම තැනකදීම ඒ කලබුරුද්දෙන් Tamante ඒ ක්‍රියාවත් එක්ක ආපాతගත වීමක් කියලා මුලිච් වෙනවා වගේ කියලා තමයි තේරෙන්න පටන් ගන්නවා. ඒ කටයුත්ත බොඩි නොලෙජ් එකෙම වෙනවා. ඇඟේ ස්වභාවයෙන් සිද්ධ වෙනවා. දැන් මම ඒකට පොඩක් පැත්තකට වෙලා CCTV කැමරා එකක් දාගෙන බලන් ඉන්නවා වගේ මේක තියා බලහන් ඉන්න ගත්තාම තේරෙනවා වැඩේ බොහෝම සුමුදුව යනවා. ඒ මන්ජුවට මට දැන් ඒක මං අතින් සිද්ධ වෙන හැටි බලා ගන්න පුළුවන් ශක්තියක් එනවා. ඉතින් එතෙන්ට යනකොට අල්ලාගත්ත දේ, කියන්නේ අමුණගත්ත දේ, ආපాత කරගත්ත දේ, මුලිච්ච කරගත්ත දේ දිගට පැවැත්වීමක් තියෙනවා ඒතර. ඉතින් මේ පැවැත්වීම සහ පරියන්කේදීත් කරනවා, සක්මණේදීත් කරනවා. එදිනෙදා වැඩවලත් කරනවා. ඒකට යෝගාචර අරමුණ ඇසුරු කරන කාලය එnde end end වැඩි වෙනවා. වැඩි වෙනකොට තේරෙන පටන් අර ගන්නවා අපි මේ අරමුණ දැක්කයි කිව්වට මේ අරමුණක කොච්චර පැතිකඩ රාශියක් තියෙනවද ඒ පැතිකඩ වලින් බොහොම පොඩ්ඩයි අපි භාවනා හරියයි කියලා තේරුම් ගන්න. අනික ඔක්කොම අපි දැන් වැරදිලයි කියලා. නෑ බුදුරජාණන් අන්තේ කියනවා එහෙම බලනකොට පේන හැම පැත්තක්ම දැක්තිය යුතු දැක යුතු දැකිය යුතු පැති. ඒක වෙන්නේ නැත්නම් මේ අරමුණක හැම පැතිකඩක්ම දකින්න පුළුවන් එක වෙන්න ඇරලා බලන්න හිටියොත් තමයි. Taman ඒක කරන්න යනකොට පේන්නේ බොහොම ටිකයි. එහෙම නැත්නම් අපි හිතමු ඉස්කෝලේදී Tamanගේ දරුවයි තව දරුවෙකු රණ්ඩුවක් කරලා ගහගෙන මොකක් හරි වෙලා රණ්ඩුවක්. ඉතින් ඒ ඇවිල්ලා Tamanගේ දරුවා Tamanට වාර්තා කරනවා. වාර්තා කරුවාට පස්සේ අම්මා තාත්තා දෙන්නයි කවුරු හරි එහා පැත්තේ ප්‍රශ්නේ විසඳන්නේ නැතුව දැනගන්න නැතුව වහාම විනිශ්චයකට එනවා මේ දරුවා ඉස්කෝලෙන් අස් කරනවා නැත්නම් ලොකු සර්ට කියලා බයිනෝ දැන් නව වකේනවද මන් දන්නේ නැහැ මම මේ කියන්නේ ඒ කාලේ වෙච්ච එක. අනිත් පැත්තෙන් ප්‍රශ්නේ එනකන් අනිත් පැත්තෙන් කට උත්තරයක් ගන්නකන් අපි මේ ගන්න තීන්දුව මගේ දරුවා පැත්තටනේ ගන්නෙ. ඒ කවදාකවත් සාධාරණ නැහැනේ. ඒ වගේ මෙතෙක් කල් අපි දැකපු ටික අහපු ටික ගන්ධ බල ගන්ධ රස පහස ඔක්කොම අපි විඳලා තියෙන්නේ අපි හැදිච්ච අපේ සදාචාරයට ගැලපෙන විදියට. අපි කවදාහක්වත් ඒක දිහා මධ්‍යස්තව ස්වාධීනව පිට කෙනෙක් බලන විදියට විපස්සනාව පැත්තෙන් විනිශ්චයකට නොයලඹී බලන්න ගත්තොත් අපිට පේන්න පටන් ගන්නවා අපි කොච්චරක් මේ අවු කන්නාඩි දාගෙන සංග්ලාස් දාගෙනද බලලා තියෙන්නේ කියලා. බලන හැම එකක්ම අපට පේන්නේ අපිට බලන්න ඕන විදියට. එහෙම නෙමෙයි මේකට යන්න ඇරලා දෙපැත්තේ කාරණා සලකා බලලා මධ්‍යස්ථ විනිශ්චයක් දෙන විනිශ්චකාරයෙක් වගේ Taman පැත්තකට යන්න නැතුව බලනවා කියන එක එහෙම බලන්න ගියාම මේ හුස්ම ඇතුලේ මුළු ලෝකෙම තියෙනවා. මේ සක්මන ඇතුළත හතර මහ ධාතුන්ගෙම ක්‍රියා තියෙනවා. මේ ශරීරය ඇතුළේ මුළු ලෝකෙම තියෙනවා. අපි මේ ශරීරය යමතක කරලා ලෝකය අල්ලන්න නෙමෙයි වලි වලි අමුඩ ගහගෙන නටන්නේ. නමුත් කවදා හරි මේක දිහා බැලුවොත් ශරීරය දිහා ඒක අංග සම්පූර්ණට ලෝකේ අංග සම්පූර්ණයි. ඉතින් ඒ අර මේක මමයේ මාගේ මගේ ආත්මය කියන හැඟීමෙන් තොරව අපිට ලැබිච්ච මේ manussත්ත්ව භාවය ඒ හුරුබුහුට විදියට කුසලතාවක යුත් බැලීමට කියනවා කායේ කායානුපස්සී විහෙරති. අපිට කායේ කායानुපස්සී වෙන්න බෑ. මේක ඉබේ වෙන්න අල්ල බලනකම්. එතකම් මේකේ කෙරුමක් ඉන්නවා. පැහියෙක් ඉන්නවා. අක්ක වෙන්න හදනවා. අයිය වෙන්න හදනවා. ගරු වෙන්න හදනවා. ඔය අමරණාත් වෙලා තියෙන. ඒ වගේ දේ වළක්වන්න බෑ. කොහොමද කරන්න බෑ භාවනා කරන්න බෑ මොකද අරක බලන්න ඕනේ මේක බලන්න ඔක්කොම බලන්න ඉතින් බල්ල බල්ල අන්තිමට එච්චාම ගිවිල ගිලා රිට්ටයි හන්දයි කියලා අනිත් ඔක්කොම නිවන් දකිනවා ඒ කතාවම බීම. ඒසම මෙච්චර අමාරු ලබා ගත්ත මේ manussත්ත්ව ප්‍රතිලාභයේදී ඒක වෙන්ඩර්ලා බැලීම තමයි මේ manussත්ත්ව ප්‍රතිලාභයේ තියෙන උපරිම సౌందර්යය කියලා කාටවත් තේරුම් කරගන්න බෑ ওই නික්කම ධාතු වීරයට එනකම්. පරක්කම ධාතු වීරයට එන්න බෑ. ඒක පේන ගතිය තමයි ඒක භාවනා කරනකොට කමඨාන් සූත්‍රයෙන් පේන ගතිය තමයි මෙනෙහි කළ යුතු අවස්ථාව සහ මෙනෙහි නොකර යන්න අරින ඕන අවස්ථාව කියන එක තේරුම් ගන්න නැතිකම. මම වගකීමෙන් තමයි මේ ප්‍රකාශය කරන්නේ. මම හිතනවා ඒකෙන් මේ නොමග යන්නත් ඉඩ තියෙනවා. ඒ මහසි සයිඩෝ ස්වාමීන් වහන්සේ ඇති කරපු ක්‍රමේ මේ මෙනෙහි කිරීම උපරිම ප්‍රයෝජන ගන්න හැටි උන්වහන්සේ තේරුම් ගත්තා. ඊට පස්සේ කරන ගෝලෝ එක්කෙනෙක්වත් දන්නේ නැහැ. මුලින් ඉඳලා අගටම මෙනේ කරන්න කියලා. මේ මහසි ක්‍රමයේ කරනකොට මෙනේ කරන මෙනේ කරන මෙනේ කරන මෙනේ කරන කියලා. නමුත් කොත්තනදීද මෙනේ කිරීම අතහරින්න කියන එක අර වගේ තල්ලු කරනකොට අහුවෙන්නේ නැහැ. ඒක දැන් අපි ඉන්නේ ඇත්තට මේ ගමනක් ඉවරුනාට පස්සේ විද්‍ය ආරම්භ කරන්න ඕන කියලා මාතෘකාව මම දන්නවා. නමුත් මේ මාතෘකාවට ආපු නිසා කියන්නේ සමත භාවනා ක්‍රමයේදී මේක ලස්සනට විස්තර වෙනවා. ඒක නිසා මහසි සයිඩෝ ස්වාමීන් වහන්සේ සමත භාවනා ක්‍රමයෙන් උපදේශ අරගෙන තමයි විපස්සනා භාවනා ක්‍රම විස්තර කරන්නේ. මේ නීයුරේ කියලා අරකින් න්‍යාය අරගන්නවා. දැන් අපි පළවෙනි ධ්‍යානයට යන්න අපි අරමුණක් මෙනෙහි කරලා කරලා කරලා කරලා කාමේ සහ කාම සංඥාව අයින් කරලා කියන්නේ ඇහ කන පිනවීම සහ නීවරණ අයින් කළ අරමුණකට ආපాతගත වෙන්න මේ විතක්ක ਵਿਚාර දෙක අවශ්‍යයිනේ. සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පරමජ්ජානං උපසත්පච්ච විහෙරති කියනකොට අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච කියන මේ පහ අයින්කරනද නීවරණ පහ අයින්කරනද ඒ වෙනුවට ධානාංග පහක් ආදේශ කරන්න වෙනවා. ආදේශ කරාට පස්සේ අර කුණු තියෙන පාසි තියෙන වතුර කඩක පාසි ටික එහාට මෙහාට කරලා යට තියෙන පැහැදිලි වතුර කඳ දැක්කා වගේ Tamanට තේරෙනවා මේ පාසි වැහිලා තිබුණට යහට වතුර හරි පිරිසිදුයි කිය. ඉතින් ඒක ටික වේලාවක් යහට මෙහාට කරනකම් අයින් කරුවට පස්සේ මේ පිරිසිදු වතුර පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ නීවරණ ටික අයින් වුණාට පස්සේ Tamanට පේනවා manussකම කියන එක තියෙනවා. අපි කරගත්ත වැරදි වලින් ওই manussකම මැහිලා නැහැ, මැකිලා නැහැ. අපි අවතක්සේරු කිරුවට අවචාට දාලා කතා කරාට. ඒකම අපි දන්න අපේ හතුර තුලත් අපේ විරුද්ධ පක්ෂය තුලත් මනුස්සකම තියෙනවා. අර පුඩ පාසි ටිකක් දූවිලි ටිකක් තියෙන කතා වෙනයි. මෙහෙම අයින් කරාට පස්සේ ආ හිතුවොත් මේ පිට පාසිතීදී පේන්නේ නැති උනාට නීවරණ ටික අයින් කරාට පස්සේ ආට පේනවා මනුස්සකමක් තියෙනවා කියලා. නමුත් දිවෙන ධ්‍යානෙට යන්න මේ විතක්ක ਵਿਚාර දෙක අහලන්න එපායි. ඉතින් දැනකොට අවිතක්කං අවිචාරම් විවේක ජම්පීති සුඛං කියනවා. ඒකට යන්නේ නැතුව දිගට මෙනෙහි කරලා හිටියොත් කවදා ප්‍රීතිය කියන චෛත්‍යකේ බුද්ධ විඳින්න හම්බ වෙන්නේ නැහැ. මොකද අනවශ්‍ය විදියට මතුරු මතුරු ඉන්නවා. ඉතින් එතනදී ආරම්භ ධාතු වීරියේ ඉඳලා ඊගාව ගියර එකට දාගන්න එක නික්කම ධාතු නැත්නම් පරක්කම ධාතු වීරිය මේක යන්න ඇරලා අරිටත් වැඩි වැඩි අවධානයකින් මේක දිහා බලන ඉන්න වෙනවා. එතකොට යෝගාවචරය තේරුම් ගන්න මේ කය දිහා කායානුපස්සනාවෙන් බලනවා කියන්නේ කායේ කායානුපස්සී විහෙරති. වේදනාසු වේදනානුපස්සී විහෙරති. වේදනාවට යnderලා. ඒක අඩු වැඩි කරන්න යන්නෙත් නෑ. මනාපමනා පේනවා නම් ඒකත් දැනගෙන මේ රූපයක මේ හට ගැනීම මේ වෙනස් සීලා කියලා මෙන්න නැති වෙන හැටි කියලා අපි යම් ප්‍රස්තාරයක් අඳගත්තා නම් එයා සමානවම මේ වේදනාවෙත් හට ගන්න අවස්ථාවක් තියෙනවා. ඒක විපරිණාමයට පත්ලක නැති වෙන අවස්ථාවක් තියෙනවා. සැප වේදනා, දුක් වේදනා, කොයි එකෙත්. ඉතින් අර වේදනාව දිහා අපි මේක නදකින් නොපතන් කියන හැඟීමෙන් බලන්න ගත්තොත් අපිට කවදාකවත් වේදනාවේ සාමාන්‍ය ප්‍රස්ථාරය දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ. සැප වේදනාවට නිතරම පක්ෂග්‍රාහීව බලනවා. දුක් වේදනාවට නිතරම ද්වේෂ සහගතව බලනවා නැත්නම් පටික සංඥා. එතකොට වේදනාසු වේදනාවන් පස්සේ නෙමෙයි තියෙන්නේ. අපි කල්ැතුවම අරගන්න ලද විනිශ්චයකේ ඉන්නේ. ඉතින් මේක හරි අමාරුයි. රූපයත් දිහා බලනවට වැඩිය ලොකු අභියෝගයක් තියෙනවා කාට හරි. ඒ වේදනාවක් දිහා නිකන් පිටකෙනෙක් වගේ බලන්න. ඊට පස්සේ සංඥාවක් දිහා බලනකොට අපි හැම දෙයක්ම දකිනකොට ඒ දේ සලකුණු ගැනීම සහ සලකුණු ගැනීම අනුව හඳුන්වා දීම නම් වෙන්කොට හඳුනා ගැනීම අනන්‍යතාවය කියලා මේකට කියනවා. ඊට පස්සේ ඒක දෙවෙනි සැරේ දකින්නකොට අර කලින් සලකුණු ටික තහවුරු කරගෙන අය ඒකමයි මෙයාමයි කියලා ඔය zoology වල botany වල උගන්වනවා nomenclature කියලා වර්ග සහ ආකාර අනුව නම් දෙකක් දාලා හැම සතෙක්ම තව සතෙක්ගේ වෙන් කරන හැම පැලයක්ම තව පැලයකින් වෙන් කරගන්න මේ වෙන් කිරීම අනුව තමයි විද්‍යාව මේ ජීව විද්‍යාව උද්භිද විද්‍යාව ගියේ. ඉතින් ඒකට නම දාපු ගමන්ම මේ අහවල් සතා කියලා ඔය ඉතින් ග්ලොසරි එකත් එක්ක ඉන්ටර්නැෂනල් ලෙවල් එකට යනවා. ඒ වගේ ක්‍රමයක් තමයි අපි ළඟ තියෙන ඕනම දෙයක් දකිනකොටම අපි ඒකට නම් කිරීමක් කරනවා. ඊට පස්සේ ඒ වස්තුවේ සලකුණු ටික දකිනකොටම ඔක්කොමත් දකින්න ඕනේ මෙයාම තමයි කියලා තදබල විනිශ්චයකට එනවා. එතකොට හතුරා දකිනකොට ඌ හතුරමයි සදාකාලික හතුරා. මිතුරා දැක්කොත් මිතුරමයි. කවදාකවත් මේ හතුරෙක් මිතුරෙක් වෙන්න පුළුවන් ය. මිතුරෙක් හතුරෙක් වෙන්න පුළුවන් කියන දේට සංඥා විඩ දෙන්නෙම නැහැ. ඒක ඒ අල්ලගත්ත ක්‍රමයටම යනවා. ඉතින් මේ සංඥාව කියන එක අපිව රවට්ටන පුදුමාකාර හුනියමක් කියලා අපි කෙනෙක් දිහා බලලා දැක්ප දැක්මටම මුණත වටිනාකමටම මනුෂයාට අගයන් දීම සහ ඒ අගයන් අනුව අවබෝධ කිරීම හරහා අපි මේ ලෝකයේ දෙකට බෙදාගෙන වර්ග බෙදාගෙන මේ සිංහලයා මේ දෙමළා මේ අරනිකාය මේ නිකාය මේ බුද්ධ ආගම මහායාන මේක තේරවාදී කියාගෙන මේ යන ගමනේදී දත කාගෙනමනේ මැරෙන්නේ අපි කවදාකවත් මේ මේ සංඥාවක් කියන බව දන්නේ නැහැනේ සංඥාවල් පිළිබඳව සංඥා ස්වරූපෙන් දකින්න දන්නේ නැහැනේ අපි සංස්කාරත් ඒ වගේ දැන් මා කළ දේ නැත්නම් මගේ නිර්මාණය ගත්තොත් ඒක කොහොමඩක්වත් අනිත්‍යවට වැඩිය ලොකුයි හොඳයි වෙන කෙනෙක් නිර්මාණය කරවත් ඕක ගාණක් නැති ඌව එහෙම තමයි කියලා අනිත්‍යව තලු මරනවා Tamange නිර්මාණයට තමයි තනක් දෙනවා ඉතින් මේක දිහා මේ සංස්කාර ස්වරූපෙන් බලන්න නැත්නම් චිත්තේ චිත්තානුපස්සේ විදියට බලන්න. ඒක ගැරුවොත් පේන්නේ ඒ කරන දේ පිළිබඳව තියෙන ඉදිරියට තල්ලු කරන මොටිවේෂන් එක නැති වෙලා ඒ එකෙන් තරංග ගහන්න කතන්දර හදාන තියෙන ගතිය නැති වෙලා යනවා. විඥානේ ඊටත් වැඩිය සියුම්. ඒක නිසා යෝගාවචරය කොයි වෙලාවක හරි ඒ නිර්මාණය සංඥා තැබීම වේදනා තැබීම මම ඇතත් නැතත් මේක සිද්ධ වෙනවා. ඒක තමයි ප්‍රපංච කරනවායි කියලා කියන්නේ. මා තුල තියෙන මොකද්ද තල්ලුවකින් භවනෙත්ති කියලා මේකට බුදුරජාණන් සඳහන් කරනවා. එන්න ඉස්සෙල්ලා ඒකට නමක් දා ගන්නවා අපි. දාලා ඒ නම අනුව අපි ඒක අනන්‍යතාවයක් කළ වෙන දෙයක් නෙවෙයි. අන්‍ය දෙයක් නෙවෙයි මේක මේකමයි කියලා අල්ලා ගන්නවා. අල්ලාගත්තට පස්සේ අපි අපි දාපු නමට අපි වශී වෙනවා. අපි වාල් වෙනවා. ඊට පස්සේ ඒක දිගේ තමයි කතාව යන්නේ. ඊට පස්සේ කවදාකවත් ආයේ වස්තු අපට හම්බ වෙන්නේ නැහැ. අපිට හම්බ වෙන්නේ ඒකට අපි පටවන ලද වෙස් මූණ විතරයි. ඒ වගේ මගේ දේවල් වලට මම දෙන වර්ගීකරණය ආගේ ආඩම්බරයන් අනික් දේවල් වලට වැඩි වැඩි. මෙන්න මෙව්ව දිහා බලන්ඩ ඒක උඹ තටමැව්වත් නැතත් ඕක වෙනවා. ඕක බොබ්බ කරපේකත් එකයි කවුරු කෙරුවත් එකයි ඕක දිහා හුදු සංස්කාරයක් විදිහට බලන්ඩ මේක නිකන් වෙන්න ඇරලා බලනවායි කියන එක. පග්ගහිත විරියේදී කරන්නේ අල්ලගත්ත දේ දිහා බලාන ඉන්නවා ධර්මතාවයක් විදියට. ඒක හරිම අමාරුයි. ධර්මතාවය දිහා බලනද సౌందర్యාත්මක හිතක් මිසක් විද්‍යානුකූල හිතකින් කරන්න බෑ. විද්‍යානුකූල හිතකින් ගිය ගමන් කපල කොටලා පෙති ගහලා බලන්නේ හැඟීමකින් තොරව. ඉතින් අද මේ පසුගිය අවුරුදු 200 කාලය තුලම මුළු මනුස්ස මනසම මේ වනස් හිතවිල්ලකට දාගෙන යන්නේ අපි. එනේනදී විග්‍රහ කර කර බලන්න ගියාම ඒකේ සමස්තය බලන්න බෑ. මේ යනාතේ යන්න තේරෙන්නේ නැහැ. පරිසරය වෙනස් කරන්න ඕනේ. කාලගුණය වෙනස් කරන්න ඕනේ. අරක වෙනස් කරන්න ඕනේ. මේක වෙනස් කරන්න කියලා තමන් නිත්‍ය සුඛ සුබ කරගෙන යනවා. නමුත් අර ආනාපාන සතිය හරි කමන්නේ හුස්ම ටික හරි කමන්නේ ඉබේ සිද්ධ වෙන එක බලපං. සක්මන් කරනකොට හරි කමන්නේ ඒක කරලා කරලා කරලා හුරු කරගෙන යන දිහා බලනකොට ඒක වීරිය අඩුවීමක් වගේ පේන්නේ. හරි නැත්තම් කියනවා මෙනෙහි කර කර කරපු දේ මෙනෙහි නොකර කිරීම දක්ෂකමක් විදිහට තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට තව කෙනෙකුට මෙතන අතපල්ල වෙලා ඉස්සලා ගියා. භාවනා අල්ලන්නේ නැතුව ගියා. මට දැන් සක්මන හරියන්නේ නැහැ. මට ආනපනේ අහුවෙන්නේ නැහැ කියන මට්ටමට යනකම් මේක මායා කරනවා. ඒ මොකද අපි මේ මෙතෙක්කල් අපේ තියෙන චින්ත රටාව හැටියට. කවදාරි අපි හිතමු මේක රූපයක් වේවා වේදනාවක් වේවා මොන දෙයක් බැලුවත් ඒකේ මේ විපරිණාම අවස්ථාවට ගැළපෙන විදිහට නිශ්චල චාන්වීක්ෂයක නෙමෙයි චලාන්වීක්ෂයක දාලා බලන්න ඉගෙන ගන්න හැටි. ඒ තමයි මේ සමත භාවනා විපස්සනා භාවනා තියෙන වෙනස. සමත භාවනාදී ඒක හේම තියාගෙන නිශ්චල අනිශ්චයක බලන්න. විපස්සනාදී චලාන්වීක්ෂයක බලනවා බලන අරමුණත් වෙනස් වෙනවා. බලන හිතත් වෙනස් වෙනවා. ඥාතං ඥාතංච ඥානංච උභෝපි විපස්සති කියනවා. මේ ආනාපානයම භාවනා හිතට දාලා බලාන යනකොට ආනාපානයේ ගොරෝසුවට දැනෙනවනම් බලන හිත ගොරෝසුයි. ආනාපානයේ සියුම් වේගන යනවනම් බලන හිත සියුම්. ආනාපාන ඉතාම සියුම් වෙනවනම් බලන හිත හොඳට ඕම සියුම්. ඒක නිසා සරුවචනාංශය සඳහන් කරලා තියෙනවා තනාරම්මනා භික්කවේ uppajjati පාපකා අකුසල ධම්මා නෝ අනාරම්මන තස්මින් ඒව ආරම්මනේ පයිනේ තං අකුසලම් පජහති කිය. බුදුන්සේ සඳහන් කරනවා මේ ලෝකේ කෙනෙකුට හිතට කෙලෙසයක් එන්නේ අනිවාර්යම අරමුණක් ඇතුව. අරමුණක් ඇතුව කෙලෙස් එන්න බෑ. ඒ බුදුජානකගේ න්‍යායය. සනාරම්මන, සනිමිත්ත, සවේදනා, සසංඛාරා 11 ආකාරයකට පෙන්නනවා ඒක ඒකක නිපාතේ සනාරම්මන වර්ගයේ. අපි පළවෙනි කරගමු මේ කියන સંદર્ભයට සාක්ෂයක් විදියට. උපදින තාක් කෙලෙස් උපදින්නේ අරමුණක් සහිතව. යම් වෙලාවක අරමුණ ගොරෝසු නම් කෙලෙස්ය ගොරෝසුයි. යම් වෙලාවක අරමුණ සියුම් නම් කෙලෙස්ය සියුම්. යම් වෙලාවට කෙලෙස්ය ඊටාම අරමුණ ඊටාම සියුම් නම් කෙලෙස්ය ඊටාම සියුම්. ඒක අපි කොහොම හරි කරගෙන ආනාපානයේ අරමුණ මෙනෙහි කරලා කරලා හරි අල්ලගෙන දැන් මේ ඊටාම අමාරුවෙන් අල්ලගත් ආනාපානෙ මේ ගොරෝසුටම දිගටම තියෙන්න ඕනේ කියලා හිතන මානසිකත්වයකත් අපේ ළඟ තියෙනවා මේ වීර්යය දන්නේ නැති කෙනා. නමුත් ඒක බලාන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට ඒ සියුම් වෙන එක අපේ භාවනාව නෙවෙයි. ඒක මේ න්‍යාය ධර්මයක් තියෙන්නේ. දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ සකසීම සුදු වෙලා. ඕන දෙයක් බලනකොට ඒක එnde end end end එකේ තියෙන අර විචිත්‍ර ගතිය එහෙම නැත්නම් ඒ සිද්ධි බහුල ගතිය අඩු වෙනවා. බැඳපු කට්ටිය මේක දන්නවනේ ඉතින්. ඒක ඒක නිකන් මේ භාවනාවට දාන්නයි මම හදාන්නේ. ඊට පස්සේ මේක සම්පූර්ණයෙන්ම ගෙවිලා යනකොට එතෙන්ඩයි මම යොමු කරන්න යනකොට මේ සම්පූර්ණ ගෙවෙන අවස්ථාවට මෙනෙහි කිරීම ඇණයක් වෙනවා, උදැල්ලක් වෙනවා, කක්කාවක් වෙනවා. මෙනෙහි නොකර මේ වැඩේ වෙන්න පුළුවන් නම් ඒක තමයි අපි භාවනාවේ පග්ගහිත විරියට ගියා. নিকකම දාද්දායක යන්න පටන් ගන්න. නමුත් මේ වීරියෙන් බෑ අවසන් කරන්න. මේක ඊට පස්සේ පරිපූර්ණ වීරිය කියලා වීරිය අවසාන අවස්ථාවත් නැත්නම් එකට පරක්කම වීරිය කියලාත් කියනවා. පරක්කම ධාතු වීරිය කියලා. ඉතින් එතෙන්ද ගියාට පස්සේ අර මුගක් දාඩිය දාන දතට දත තියාගෙන කිහිල්ලෙන් දාඩිය දාගෙන තල්ලට උඩු තල්ලට දිව තියාන අල්ලපු ගතිය යණ්ඩරල බැලුවට පස්සේ මේ පරක්කම ධාතු වීරියේදී වීරිය බොහෝ විට ප්‍රඥා සම්ප්‍රයුක්තවයි සිද්ධ වෙන්නේ. අවස්ථාවට වොත්තම තද කරන එක විතරයි කරන්න ඕන. ඒ වෙලාවට ඇඟ ක්‍රියාත්මක කරන්න ඕන කමක් නැත්තේ නේ. අන්න ඒ අවස්ථාවට එනකොට යෝගාවචරයා මේ වීරිය විපරිණාමය මට්ටම් තුන දැනගෙන තියෙන්න ඕනේ. දැනගෙන ඉවරලා දැන් මම මේ මුල පටන් ගත්ත විදිහට දිගටම වලිගේ හපාගෙන දත කාගෙන දහඩිය දාගෙන යන්න ඕනකමක් නැහැ. හැබැයි හැම වෙලාවෙම පටන් ගන්නකොට එවැනි දෙයකට සූදානම්ෙන් යන්න ඕන. හැම පරියන්කෙකදීම හැම වැඩකදීම හැම භාෂාවක් ඉගෙන ගන්නකොට මුලදීම ඒ මට්ටමට යන්න ඕන. ඉතින් ඒ ආගේ කරගෙන ආපු සංසාරික ශක්තිය, ඒ වගේම පරිචය අනුව සමහරට බොහෝම ඉක්මනට ඒක ඉබේ වෙන මට්ටමට වැටෙන්න ඉඩ තියෙනවා. සමහරකට ගොඩාක් කල් යනවා ඉබේ වෙන මට්ටමට යන්න. ඉතින් අන්න ඒක තේරුම් අරගන්නවා කියන එක වීරියට ඥානෙ මුසු කරනවා කියලා මේකට කියන්නේ. ඒකේ අන්තිමට යනකොට නිකන් ඕකේ එක දෙන එක විතරයි තියෙන්නේ. නැත්තම් බොත්තම තද කරන එක විතරයි තියෙන්නේ. ඒ බුදුන් පණ්ඩිත ස්වාමීන් වහන්සේ මේකට නිදර්ශන දෙකක් දෙනවා. තුනක් දෙනවා. මම නැවතත් කියනවා මේ ගමනක් ගිහිල්ලා ආවට පස්සේ වීර්ය ආරම්භ කරන කතාවට මම මේ සාක්ෂියක් ඉදිරිපත් කරන්නේ. පන්දිසාංශ කියනවා බුරුම වගේ රටක නැත්නම් ලංකාව වගේ රටක ගොවියෙක් ගැමියෙක් කච්චේරියට යනවා උපැන සාක්ෂියක් ගන්න හරි මොකක් හරි එකට. ගියාට පස්සේ අර ඉස්සරහම ගේට්ටුවේ ඉන්න මුලාදෑනි ඉන්නවනේ. මොකද තමුසේ ආවේ කියලා අහන්න අර මනුස්සයා ඉතින් හිතනවා මෙයා තමයි ඒ ජීයේ වෙන්නද කියලා අනේ මහත්තයෝ මට එහෙම උපකරණ ගන්න අන්නර පොලිමට යනවා කියලා ඉතින් මේ මනුස්සයා බොහොම උජාරුවට ගිහිල්ලා කියනවා ඉතින් මෙයා හිතන්නේ මෙයා තමයි ආණ්ඩුවේ ඒජන්ත කියලා. දන්නේ නැහනේ. ඉතින් පොලිමේ ඉඳලා පොලිම කවුන්ටරේ ළඟට එනකොට කියනවා අද වහලා හෙටු දෙනවා කියලා. ඉතින් මනුස්සයා ආයෙ පහුවෙන්ද බත් මුලක් බැඳගෙන ගිහිල්ලා අනිත් දවසේ ඔන්න ගේට්ටුව හම්බෙන්නේ නැතුව කෙලිම පොලිමේ ඉඳන් ගියාට පස්සේ කියනවා ඔහොම කරන්න බෑ මේ ඇප්ලිකේෂන් එක ගිහිල්ලා නොතාරිස් කෙනෙක් කල්න පුරවන්නේ නෝ. පුරණ ආවට පස්සේ තමයි මේක කරන්න පුළුවන් කියලා. ආයෙත් මේ මනුස්සයා ගිහිල්ලා දැන් ඇප්ලිකේෂන් පුරවන්න දන්නේ නැහනේ. ඉතින් කවුරු හරි දන්නා ඔක පුරවන්න ගිහිල්ලා ඊගාව දැස්ස දුන්නාට පස්සේ ආර මනුස්සයා අර කෙසිට මුල සිට අග දැකලා මේක හරියන්නේ නැහැ. ඔයි මේකට මෙහෙම දානවා අර මේ දාන කියනකොට අර මේ ඇත්තට මේ රාජකාරී කරන මිනිහා මේ ගොවියාගේ සේවකයෙක්. මේ ගොවියා තමයි උට පඩි ගන්නේ. මේ සේවකයා වැඩ කරන්නේ කොහොමද? ගොවියට රහින්සක මනුස්සයාට නිකන් බොහෝම තුච්ච කරලානේ සලකන්නේ. ඒක ඉතින් අපේ වගේ රටවල් වල හැටි. මේක කොහොමද කියන මන් දන්නේ. දැන් අපේ රටේ වුණත් සුද්ධ ආණ්ඩුවවත්තට පස්සේ ඒ ජන්තුනත් අස්සම් කරන ඔබේ අටහත් සේවක කියලා. දැන් සියන්නිකයි ලොකෝ හමුගන්නේ ඒ වගත් මෙසේම කියලා අස්සම් කරන්නේ. මේ වගත් එසේම කියලා අස්සම් කරන්නේ. ඒ වගේ ඔබේ අටහත් සේවකය. නැවතට පල්ලෑ ඉන සේවකයන්ගේ ඌව නැහැ. ඒගොල්ලන්ගේ තියෙන්නේ පුම්බන ගතිය තියෙන මාංශ පළවෙනි කවුන්ටර් යනවා ඊට පස්සේ කියනවා මේක කරන පස්සේ අර කවුන්ටරේට යනවා ඊට පස්සේ අර කවුන්ටරේ ඉතින් ওই තට්ටු හතක් තියෙනවා තට්ටු හතෙන් එකට එකට එකට එකට මේ මාංශය අර හැම එකේම සීල් ගහගෙන කොලේ ගෙවෙන කම්ම එක එක ගාඩ සීසි ගාඩ යනවා සීසි ගාඩ පස්සේ ඔක්කොම චෙක් කරලා අපි දානවා ලොක්කට හෙට එන්න ඕනේ අහවල් වෙලාට කියලා ගියාට පස්සේ ඉතින් දැන් මෙයා හිත ගන්න දැන් ලොක්ක බොහෝමත්ම සැර ඇති. අයි මේ කටු කන බල්ලා මෙච්චර සැර නම් මහයක ලොක්ක කොලේ බල්ලවත් නෙවෙයි අස්සම් කරන්නේ. සීසි අස්සම් කරලා දෙබන මිනිහ අස්සම් කරච්චි අර මනුස්සයිට ස්තුති කරන්න හදනකොට මේ තමුසේ මේ වැඩි ඉවර යනවා. ඒ මනුස්සයට ස්තුති කරන්නවත් දෙන්නේ නැහැ. මනුස්සයා හිතන්නේ නම් මේ අවධානයේ උපැන්න සාතිකේ දෙනකොට විශාල තොරණක් ගහන්න වෙයි පුද පැටවිලි දෙන්න වෙයි මොකක්වත්ම නැහැ සීසී අස්සම් කරලා තිබුණ ආරය බලන්නේ නැතුව අස්සම් කරනවා ඉතින් ඒ වගේ මේ භාවනා ගමනේ අවධානයට යනකොට එතන කාරණාවක් තියෙනවා ලොක්කගේ අත නැතුව වැඩක් නැහැ මේකේ නමුත් ඒක සිද්ධ වෙනකොට අතුරු ටික සම්පූර්ණ නම් ඉවර කිරීමේ කටයුත්ත කරනකොට අපි හිතන මහන්සියක් වෙන්න ඕනේ නැහැ ඒක ඉබේටම සිද්ධ වෙන හැබැයි ඒක කල යුතුය ඒකෙන් තමයි යාර වැඩ ඔක්කොම ටික යෝජනා ඉස්තරත්වයේ එන්නේ. ඒ වගේ මේ ස්වාංශ කියනවා බොක්සිං ගහනකොට මේ පළවෙනි රවුමේදී දෙකේ තුනේ හතරේදී ඒ සෑහෙන මහන්සියක් යනවා. මොකද දෙපැත්තටම ඉන්නේ සමාන ප්‍රතිමල්ල වේදෙන්නේ. ගහලා ගහලා ගහලා ගහලා නමුත් බොක්සිං ගේමක ඒ පළවෙනි වට 15ක් විතර යනවා 10ට යනකම්ම ජය පරාජය නැහැ. දෙපැත්තම එක විදියට මහන්සි වෙනවා. ඉතින් අන්තිම වටේදී කොහොම හරි නොකවුට් ෂොට් එකක් දෙන්න එපා මේ අනික් ප්‍රතිමල්ලය වැටෙන්න. ඉතින් ඒක නිසා මෙච්චරක් මහන්සිලා අන්තිම වෙනකොට ඒ පහර හොඳට අවස්ථාව බලලා නොකවුට් ෂොට් එකක් දුන්නේ නැත්නම් දිනා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒකට හති වැටිලා මට දැන් කරන්න බෑ කිව්වොත් බොහොම දුක්ඛිත පරාජයක් ලබන්න වෙනවා. ඒ නිසා තමයි ළඟ ශක්ති ප්‍රමාණයක් තියෙන්න ඕනේ. මේ අවසාන වෙනකොට ප්‍රතිමල්ල වේ හෙම්බත් වෙන වෙලාවේදී වැටෙන්නම ගහන්න ශක්තිය. ඉතින් ඒ ශක්තිය අපි මුලින් විනාශ කරගත්තොත් අපි බොහොම ඉක්මනට දුක්ඛිත පරාජයට ලක් වෙනවා. ඉතින් ඒක නිසා ඒ අවසාන වටේට අවශ්‍ය කරන ශක්තිය කියන බුල මම දැන් වැඩ කරලා ඉන්නේ මම මහන්සිලා ඉන්නේ මම දැන් වට මෙච්චරක් කරලා තියෙන්නේ මට බෑ කියලා කරන්න බෑ. ඉතින් ඒ නිසා අවසාන වටේට වගේ තරංකාරී තත්වයකට යන්නෙත් නැහැ බොක්සින් ක්‍රීඩාවේ ආධුනිකයෝ. කරලා කරලා යම් මට්ටමකට ගියාට පස්සේ ආ දන්නවා මේ ශක්ති ආරසා කරගෙන අවශ්‍ය වෙලාවට ඒ ටික කරගන්න ලබාගත් දේ තහවුරු කරගැනීමේ ශක්තියක් තියෙනවා. අන්නේ ශක්තිය වැඩක අවසානය කියලා කරාරින කෙනාට ගමනක් දැන් ඉවරයි කියලා කරාරින කෙනාට අච්චර හම්බ වෙච්ච අර පොඩි මේ අවස්ථාව විශාල වෙනසක් ඇති කරන අවස්ථාවක් පැහැරාරින්ට ඉඩ තියෙනවා. ඒ නිසා යා දැනගන්න ඕනේ මම මේ ගමනක් ගියා තමයි ඒ වෙලාවේදී මට මේ මේ ටික කරගන්න හම්බුණා දැන් ඒ නිසා මම ගමන යෑම නිදහසට කාරණාවක් කරගන්න නැතුව ඒකෙන් හම්බ වෙච්ච වාසිය තහවුරු කර ගැනීම සඳහා නැත්නම් යුද පෙරමුණේ ලැබෙන ජයග්‍රහණය බලයේ තහවුරු කිරීමේ මෙහෙවමකින් තොරව ඊගාව මට්ටමට ගියොත් අපේ යුද උපක්‍රම වලට අහු වෙනවා. එතන යම් ප්‍රමාණයකට යුද පෙරමුණේදී අල්ලගත්තනම් ඉතුරු ඊගාව රාජ්‍ය කොටසක් ඒකේ සම්පූර්ණ බලය දහවුරු කිරීමේ මෙහෙයුමක් කරන්න ඕනේ. කරලා නැති වුණොත් මේ යට මිනිස්සු බින්ග හංගගෙන ආයුධ හදාන තියනවත් දන්නේ නැහැ. අපි ඒතිෙදි ඉස්සරහට ගියොත් දෙපැත්තෙම ගහනවා. යහුවට පස්සේ විනාශම වෙලා යනවා. ඒ නිසා ලබන ලබන එක තාවුරු කරගෙන කරගෙන යන්න ඕනේ නිසා ධානයක් ලැබුවත් මාර්ගඵලයක් ලැබුවත් විපස්සනා ඥානයක් ලැබුණත් ඒ හැම එකේම මේ බලය තහවුරු කිරීමේ වැඩ පිළිවෙලක් වගේ දැන් වැඩ කරලා ඉවරයි දැන් මහන්සි කියලා කරහැරලා බෑ. ඉතින් ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ තමන් විසින් උපයා ගන්නා ලද මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී ධර්ම යම් මට්ටමකට ආවට පස්සේ මේ ආධුනික කෙනෙක් වගේ ආගිය අතේ යුවා තැන් තැන් වල දාලා යන්නේ නැතුව ඒක දිගට ඉදිරියට ගෙන යාමේදී තමන්ගේම ඉතිහාසයට තමන් කරගෙන ආපු මේ වැඩේට ගෞරව වෙන විදිහට බර බහා තබන්නේ නැතුව කරාරින් නැතුව දුර නික්ෂේප කරන්නේ නැතුව නිකන් පටන් ගන්න ආයසරයක්. වැඩේ ඉවරණයි කියලා අරින්න නැතුව පටන් අර ගන්න පටන් අර ගන්නකොට ඒක ආරම්භ කිරීමේ ශක්තිය තියෙනවා නම් එයාට ටික වේලාවක් ඇතුළත ඒ හති ගති අයින් කරලා ඉදිරියට යන්න පුළුවන්. අපි කිව්වොත් අපි ගමනක් ගිහිලා ආවයි කියලා. අපිට පරියන්කයක් කරන්න බැරි වෙයි. ඒක ඉතින් සාධාරණයි. ඒකට සක්මනක් කරන්න පොඩ්ඩක් බලන්න. සක්මණේ තියෙන නිකන් එහාට මෙහාට ඇවිදින එක. අනේ සක්මන කරනකොට රිකියුපරේෂන් එක නැත්තම් ආයෙ උල්පතට වතුර උනන බව, ලිඳේ වතුර උනන බව නොබෝ වේලාවකින් තේරෙනවා. ඒක නිසා බරපතල කටයුත්තකට පස්සේ ගමනකට පස්සේ පරියන්ක වගේ දේවල් වලට යන්නේ නැතුව පුළුවන් තැනකින් ඒක ආරම්භ කරන්න දන්නවනම් ඒ සක්මනේ වෙහෙස කරව ඉන්න වෙලාවක වුණත් බොහොම සැහැල්ලුව ටිකක් සක්මන් කරන යනකොට අර ගෙවිච්ච ශක්තිය නැවත බැටරියක් charge වෙන වගේ එන්න පටන් ගන්න හැටියට පේනවා අපේ මේ අපි හිතනවට වැඩිය මේ ශරීරයේ පුදුමාකාර ශක්තියක් තියෙනවා ඒක උත්ප්‍රේරණය කරගන්න ඕනේ. ඒ උත්ප්‍රේරණය කිරීමට ඍතු හරහට බලපානවා ආහාර ගැනීම හරහට බලපානවා මේ කියන විරි ආරම්භ නැත්තම් කුසීත වස්තු අටම බලපානවා. නමුත් මේ ආපු පමණට සටන පාවා දෙන්නේ නැතුව අපි යම් ප්‍රමාණයකින් මේක ආයෙත් පටන් අරගත්තොත් එහෙම නැත්නම් සාටන පාවා දෙන්නේ නැතුව ඉදිරියට යන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට තේරෙනවා මේ බෑ කියලා පැත්තකට ගියා නම් අතහරින තියෙන වැඩේට පොඩි උත්සාහයක් කරපුවාම පුදුමාකාර ශක්ති ප්‍රදේශයක් පුදුමාකාර ක්‍රමසාවිධි ප්‍රදේශයක් පුදුමාකාර ගැම්මක් එන්න පටන් අර ගන්නවා උගදෙනෙක් හිතනවා ඒක අද්භූත ධර්මයක් එහෙම නැත්නම් ගුඪ ධර්මයක් කියලා. ඇත්තටම ධර්ම ශක්තියක් නම් තමයි. මේකට ආනිසංස ලැබෙන්නේ මොකටද? වෙහෙසයි කියලා කරාරින්නේ නැහැ. ඊගාවට කරන්න තියෙන දේ කරනවා. කරන්න ගියාට පස්සේ අර වෙහෙස ගතිය නෙමෙයි තමයි පේන්න හම්බෙන්නේ පුදුමාකාර අදිෂ්ඨාන ශක්තියක් එන්න පටන් ගන්නවා. ඒ වගේම තේරෙනවා මම මේට ඉස්සලා කී වතාවක් මේ වගේ ආසන්නට ඇවිල්ලා බරබහා තබලා දුර නික්ෂේප කරලා කරහැරලා තියනවාද? අද තමයි මට තේරෙන්නේ ඒ ආපු වැඩේට තරම් වෙන විදියට මං හැසිරලා නැහැ. හැබැයි එතෙන්ට යනකම් එහෙම නැත්නම් මේ මේ අවසාන වීර්ය යොදනකම් ජයග්‍රහණය ලැබෙන්නේ නැහැ. ජයග්‍රහණ ඕන ඔක්කොම පහසුකම් ටික තියෙනවා. නමුත් Taman මේක උපයන්න ඕන. අන්නේ ඉපීම සඳහා මේ ගමනක් ගිහිලා ආවය වැඩක් කරලා ඉවරුනායි කියන එක නැතුව ඒ වෙලාවේදී බහා බරක් ඔලුවට ගන්නත් එපා. ආරම්භ ධාතුව ආදුනික මනස නාදිකම්මික ගතිය නිකන් අද භාවනා කරන පටන් ගන්න කෙනෙක් වගේ පටන් ගන්න පුළුවන් ගතිය තියෙනවා නම් ඒකට මායя බයයි. ඒකට කෙලෙස් බයයි. ඒකට මේ සම්ප්‍රදාන කුල මිනිස්සුත් බයයි. ඒගොල්ලෝ හිතලා තියෙන්නේ මේ ගමන ගිහිලා ආවට පස්සේ මට දැන් පහසුකම් ටිකක් ඕන මට විවේක ගන්න ඕනේ කියලා විවේක පහසුකම් ඉල්ලනවා. නමුත් යෝගාවචරයට ඒ වැඩේ බෑ. යෝගාවචරය එතනදිත් බහතබල් නැති නැතුව කරට ගන්නාලද වීර්යයක්, පග්ගහිත වීර්යයක් කරන පරිපූර්ණ වීර්යයකට යන්න කරන උත්සාහයේදී ඒක සුළු වේලාවකින් ඒ දේ සම්පූර්ණ වෙන හැටි දකිනකොට ශාසනය කියන්නේ මොකක්ද කියලා තේරෙනවා. ඒ අනුරාධපුර අනුරාධපුර යුගයේ ඉඳලා තියෙනවා බොහොම මේ ප්‍රතිපත්ති ගරුක වයසක හාමුදුරු කෙනෙක් අරිදම් සංසි ඉන්න කාලේ කියහම කීයේ පෙන්නන ඔය දුටුගමන ඉස්රාම් ශාලාව ගාව තිබුණු තැනක ඉඳලා තියෙන්නේ කියලා. ඒ ස්වාමීන් වහන්සේගේ කීර්ති රාවය අනුරාධපුරයේ සෑහෙනතොට කියලා තියෙනවා මේ ස්වාමීන් බොහොම නිහතමානීව. එතකොට ඔය මේ සද්දාතිස්ස රජුරෝ තමයි රජකම් කරලා තියෙන්නේ. ඉතින් මේ රජුරෝ දන්නවනම් කවුරු හරි වැදගත් ප්‍රතිපත්ති පූර්වක හාමුදුරගෙන් දැක්කොත් රජුරෝ රාජිකේ පෙරහැරෙන් එතෙන් ගිහිල්ලා මේක රජමහා විහාරයක් කියලා ප්‍රකාශයටපත් කරනවලු. ඒ කියන්නේ හාමුදුරන්ට ඊට පස්සේ රජයෙන් ඔක්කොම අනුග්‍රහ කරනවා. ඒතකොට මිනිස්සු දන්නවා රජුරෝ ගිහිල්ලා රජුරෝගේ පැමිණීම පවා ලොකු කීර්ති නාමයක් කියලා. ඉතින් ඒක දවසක් පොඩි හාමුදුරුව මිදුළු අතකගා ඉන්න අතුකගා ඉන්න ගමන් මේ දැක්කලු රජ පෙරහැර එනවා. දැන් රජු පොඩි ආමතුරු හිතාගත්තොත් දැන් වැඩේ හරි. කියලා මේ ලොකු ආමතුරුන්ට කියලා කිව්වලු රජුරංගේ පෙරහැර මේ පැත්තට එනවා කියලා. ලොකු ආමතුරු පිටිපස්ස පැත්තෙන් සිවුර ගලවලා දාලා අඳනයක් ඇඳගෙන ගිහිල්ලා අර වැල්ලේ පිස්සු කර කර ඉන්නවලු ඇඳ ඇඳ මේ මෙහෙම කරගෙන. රජුරු ඇව්වලු අර කිව්වේ ඔය ආමතුරුද කියලා. ඔව් ඉතින් පිස්සෙක් නේ. කියලා පෙරහැර හරවන ගියාලු. පොඩි හාමුදුරන්ට හිතට බොහොම කනගාටුයි මේ නාකිය මැරෙන්නේ නැතුව මැරෙන්න ඉතලා දැන් එන්න හම රාජකීය එකක් නැති කිරුවයි කියලා ගිහිල්ලා ලොකු හාමුදුරන්ට හරියට චෝදනා කරලා තිනවා ඔබ හන්සේ මොකද්ද මේ කෙරුවේ කවදාකවත් නැතුව මේ නිකන් අදනේ ඇදගෙන ඊට ගිහිල්ලා වැල්ලේ ඉඳන් ඇඳ හිටියා කියා ඊට පස්සේ දැන් ලොකු හාමුදුරෝ වයසට යනකොට පොඩි හාමුදුරට කතා කරලා කිව්වලු පොඩි හාමුදුරනේ දායේ කෙරුවේ මේක ප්‍රසිද්ධ වෙනකොට මම කැමති නැති නිසා ඒක නිසා ඒක කෙරුවට උඹට හානියක් වෙන්නේ මම තවත් දෙකකින් විතර මම පිරුණා පානවා කියලා. නැත්නම් අභාව પ્રાપ્ત වෙනවා. ඉතින් අභාව પ્રાપ્ત වෙලා දැන් පොඩි හාමුදුරුවෝ හිතා ගන්නවලු මේක මොකක්වත් හරියන්නේ මේ නෑ අපවත් වෙන්න යන්නේ ඒක නිසා මට මේ ඉතින් පොඩි හාමුදුරුවෝගේ චෝදනාව දිගටම එනවලු. ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ කිව්වලු දැන් ඇත්තටම මේ මම ඒ වෙනකොට මගේ වැඩ කටයුතු ඉවර වෙලා තිබුණේ නැහැ. මම ඒකයි හරවලා ඇරියේ. මේකෙන් හානියක් වෙනවා නම් මට පොඩ්ඩක් මට ඉඳගෙන ඉන්න අමාරුයි. වාඩි කරවලා දෙපැත්තට කොට දෙයක් හේතු කරලා ඇඳේ මාව තියන්නේ කියලා හිටග ඉඳවලා. කීලෙවල මම අසුරුසනක් ගහනනම් වැඩේ ඉවර කරලා එන්නේ කියන්නේ කියලා පොඩි හාමුදුරුවෝ හරි ගැස්සලා තියලා පොඩ්ඩක් යහට යනකොට ලොකු හාමුදුරුවෝ අසුරුසනක් ගැහුවලු. බඳු ලොකු හාමුදුරුවෝ ඉදා තමයි ඒ වෙලාවේ තමයි මේ රහත් වීම සිදු වෙලා තියෙන්නේ. එතෙන්ද වෙනකන් ඔක්කොමලා හිතා හිටියට රහත් වුණා කියලා මේ ශාන්ත රහත් වෙලා නෙවෙයි ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ රජුරුවන්ගේ මේ විශාල අනුග්‍රහයක් ආදාහනේදී රජුරු දැනගෙන ලොකු රාජකීය සැලකිල්ලක් කරලා තියෙනවා. ඒකෙදී විස්තර කරනවා ඒ ස්වාමීන් වහන්සේ පිරිච්ච කලයක් වගේ හිටියට වැඩේ ඉවර කරලා තිබිලා නැහැ. ඒකට උනන්දුවක් තිබිලත් නැහැ මේ ස්වාමීන් වහන්සේට. නමුත් අර පොඩි හාමුදුරන්ගේ තියෙන ඉල්ලීම නිසා මේ ස්වාමීන් වහන්සේ මේ අවසාන දැන් ඉවර කරලා පිරුණම් පාණ්ඩ නැත්තම් අභාව પ્રાપ્ત වෙනව විනුවට අවසානයේදී ප්‍රයත්නයක් ගත්තාම උගව දෙනෙක් හිතන්නේ ඒකට විශාල වෙහසක් වෙන්න වෙන්නේ කියලා වෙහසක් අවශ්‍ය කරන්නේ ඒක සඳහා ආරම්භ කරන්න ඕනේ. මට මේක කරන්න ඕනේ මම දැන් කරනවා කියලා ආරම්භ කළොත් ඒ ඇති වෙලා තියෙන ಗುಣ කදම්බේ මත ඒ වේගය ගන්න ඉච්චර වෙලා යන්නේ නැහැ. නමුත් ආරම්භ කරුවේ නැත්තම් අර ಗುಣ ටිකත් එක්ක ගමන යනවා. ඒ වෙලාවේදී ජයග්‍රහණය සටහන් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරයාට මේක සාමාන්‍ය ජීවිතේ දාලා කියන්නේ අපිට ඇඟට වෙහෙස ගතියක් දැනෙනවා, කයට වෙහෙස ගතියක් දැනෙනවා. ඒ නිසා බරක් අල්ලන්න යන්න එපා. නමුත් බර බිම තියන්නේ නැතුව ආරම්භ කරන්න ආදුනික මනස පාවා දෙන්න එපා. සතිමත් වෙන්න කරදර වෙන්න එපා ගමන ගිහිල්ලා ආවට මොකද වෙහෙස නම් වෙහෙස බවට සතිය පිහිටවන්න. දැන් මට ඉපා වෙලා තියෙන්නේ කියන එකට සතිය පිහිටවන්න. මට කම්මැලි වෙලා තියෙන්නේ කියන එකට සතිය පිහිටවන්න. ඒක බැරි වෙන්න විදියක් නැහැනේ. මොකද ඒකට වෙනම ප්‍රයත්නයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ආදුනික මනසක ඕනම වෙලාවක වැඩ පටන් ගන්න පුළුවන් මේ මනසකට වයස බලපෑමක් හෝ ස්ත්‍රී පුරුෂ භාවයේ බලපෑමක් හෝ උගත් නුගත්කමේ බලපෑමක් නැහැ. මේ manussත්වයේ කියන එකේ තියෙන වටිනාකම තේරුම් ගන්න ඕන නැත්නම් අපි කරගෙන ආපු ගමනේ වැඩි ඉවර කරන්න තියෙන මේ වීරිය ඉතල වැඩි හමාර වෙලා ඇති වෙච්ච වෙහෙස නිසා පාව නොදෙන ගතිය. ඉතින් මේ කොටස මේ පරිපූර්ණ විරිය කියලා වීර්ය ගැන සඳහන් කරන මේ කොටස ඒ යෝගාවචරයේගේ භාවනා ජීවිතේ පේනවා ඒ යෝගාවචරය ජයගත්තත් පෙරදුනත් හැම වෙලාවෙම පිපිදිච්ච මනසකින් තමයි ගත කරන්නේ. ගමනක් යන්න ඉස්සලා බැලුවත් ගමනකින් පස්සේ බැලුවත් පිපිදිච්ච මනසකින් තමයි ගත කරන්නේ. ඉතින් උඟ දෙනෙක් හිතනවා ඒක සුවිශේෂී රහසක් මේ මේ විටමින් ගහලා වෙන්න ඇති. එහෙම නැත්නම් අරග කරලා වෙන්න ඇති මේක වෙලා තිනේ ඕකෝටම වැඩිය මේ යෝගාවචරයේ තියෙන මේ ඕනම අවස්ථාවක් ආරම්භ ධාතුවක් වශයෙන් පිළි ආරම්භ කරන්න පුළුවන් වෙලාවක් වශයෙන් පාවිච්චි කරන දන්නවනම් එයා මේ ලැබෙන ලාභයයි පාඩුවයි දෙකම තමන්ගේ වාසියට හරව ගන්න. ඒ හරව ගැනීමේ ශිල්පය දෙන්නෙකුට සාධාරණ නැහැ. එකම දේ තමයි නමුත් ඒ කෙනා කොයි වෙලාවෙද කොයි ක්‍රමයකද ඒක කරන්න කියලා කාගේවත් කොපි කරලා ඉගෙන ගන්න බෑ මේක. ඒකට අවශ්‍ය කරන තමන්ගේම ක්‍රමසා විදි දන්න ගතිය එහෙම නැත්නම් තමයි මේ ආපු ගමනට තමම කරන ගෞරවයක් විදිහට කවුරු බෑ කිව්වත් කවුරු පස්ස ගැහුවත් එයා කියන බැරනම් පැත්තකටලා ඉන්න මම බරට කරන්න යන මම ආරම්භ කරනවා මම ආදුනිකයෙක් වශයෙන් දැන් පටන් ගන්නවායි කියලා. ඒ කිය ඔය භාවනා කරනකොට හුඟ දෙනකොට සිද්ධ වෙන්නේ අර ඊයේ භාවනාව හරි ගියා. ඒ නිසා අදත් ඒක බලාපොරොත්තුෙන් යන්න පටන් ගන්නකොට ආධුනික මනස නැතුව, නිහතමානීකම නැතුව, එහෙම නැත්නම් මේ අහිංසකකම නැතුව. එනිසා මේ යෝග ජීවිතයේ තියෙන අහිංසකකම අවසාන ඵලයට යනකම්ම දිගටම පවත්වා ගන්න ඕන. ඒ පැවැත්වුවොත් මේ ලෞකික ළඟාවීම් සහ ලෞකික ජයග්‍රහණත් එක්ක බලනකොට මේ දෘජානංශයේ පෙන්වන එකේ අවසානයේ දක්වා මේ තියෙන දිතුලන ශක්තිය ඒක ගිය කෙනෙකුට විතරයි කියනවා තේරෙන්නේ. ඒක පන්නප කෙනෙකුට විතරයි කියනවා තේරෙන්නේ. එහෙම නැති කෙනෙකුට හිතා ගන්න බෑ. මේ කොහොමද මේ ජයේදී පරාජයේදී හරි වැරද්දේදී ගමනක් යන්න ඉස්සලා ගමනක් යන්න ආවට පස්සේ මේ පවතින මේ වෙල්ඩි ලාම්පුව වගේ තියෙන මේ හිතේ ශක්තිය කොහොමද පවතින්නේ කියලා කියන්න බෑ. ඒක නිසා එවැනි දෙයකට අසත්පුරුෂයෙක්ගෙන් හෝ බාලයෙක්ගෙන් කවදාවත් පණවිඩ ගන්න බෑ. ගන්නව නම් ගන්න තියෙන්නේ මේ මේ පිම්ම පැනපු කෙනෙක්ගෙන් විතරයි. ඒ කෙනා කරලා තියෙන ක්‍රමය. ඒක නිසා මේ සංස්කෘත ශ්ලෝකකාරයා කියනවා විද්‍යානේව විජානಂತಿ විද්වජන පරිශ්‍රමං කියලා. ඒ ශිල්පයේ කෙලපැමිණි විද්වතාවට තේරෙනවා ඒ ශිල්පයට උත්සාහ කරන විද්වත් ජනතාව ගන්න දුක. මම ගිය නිසා මම දන්නවා මේ මේ කරන ප්‍රයත්නය මොන්න තරම් කැපකිරීමකින්ද කරන්නේ ආරම්භයේදී අතාරින්නෙත් නෑ මැදදී අතාරින්නෙත් නෑ අගදී අතාරින්නෙත් නෑ. නමුත් පිට කෙනෙක් හිතනවා මේ මොහොත ඉඳින්න හදනවා වගේ ලේනවලිගයකින් කරන්න පුළුවන් දෙයක්ද මේ භාවනා කරනවා කියන්නේ කෝකට මේ මෛත්‍රී බුදුහාමර වෙනකන් ඉඳපාය. දැන් මොකට මේ තාටමාන්නේ කරන්න බැරි දේවල් නේ මේ කරන්න කියලා විශාල පිරිසක් ඉන්නවා මේක අවචාවට ලක් කරන. නමුත් යෝගාවචරයා මේ පණිවිඩය ගත්තට පස්සේ ආ දන්නවා ඒ කවුරු කිව්වත් බරබහා තැබුවොත් මම මෙතෙක් ගිය ගමනට තරම් වෙන්නේ මම කාගෙන යන්න ඕනේ කියලා. ඉතින් ඒකට උපමාවක් දෙනවා නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවම් ප්‍රසව වේදනා විද්වානේව විජානಂತಿ විද්වච්චන පරිශ්‍රම නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවම් ප්‍රසව වේදනං කියලා වඳ ගෑණියෙකුට කවදාකවත් ප්‍රසව වේදනාව දකින්න හම්බ වෙන්නේ නැහැ කියලා. ඒක නම්බුවක් නෙවෙයි. වන්ද්‍යාවකට කවදාකවත් මාතෘත්වය ලැබීමේදී ලබන ඒ දරුණු ප්‍රසව වේදනාව විඳින්න හම්බ වෙන්නේ නැහැ. විඳපු කෙනා දන්නවා මොන තරම් ප්‍රසව වේදනාවකින් මාතෘත්වයේ දරාගෙනද මේ දරුවෙක් ප්‍රසූත කරන්න කියලා. ඉතින් ඒක වඳ ගෑණියක් දන්නේ නැහැ. ඒක නිසා මේ ශාසනයේ මේ කියන ගමනක් ගිහිලා ආවත් මේ කටයුත්ත කරන්න ඕනේ කියන දේ ආර්ථික ලාභයක් සඳහා නම් හිතන්නවත් බෑ. දේශපාලන වාසියක් සඳහා නම් හිතන්නවත් බෑ. සමාජික වාසියක් සමාජයේ තනක් ගන්න හිතන්න බෑ මොකද ඒ වෙනකොට එයා ඒ තරම් මහන්සි වෙලා තියෙන නමුත් මේ ගමනේදී ඒ වෙලාවේදී පවා විරි ආරම්භ කිරීමේ ශක්තියක් දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් මේ පෙරම් පුරලා පුරලා පුරලා උන්වහන්සේ ලබා ගත්තට පස්සේ මේ දෙන්න බැරි පණිවිඩය දෙන්න තමයි අවුරුදු 45ක් බුදු වුණාට පස්සේ බුද්ධ කෘත්‍ය කරේ කරලා ඒ ගහපු මේ බඹර චක්‍රේ හැටි බලන්න එහෙම නැත්නම් මේ චක්‍රායුධයේ හැටි බලන්න දැන් අවුරුදු 2600ක් ගිහිල්ලත් අදත් මේ භාවනා කරන කෙනාගේ තියෙන මේ ඒකට කැපවිච්චි ගතිය මොන්න තාලෙන්වත් කාටවත් තේරුම් ගන්න බෑනේ. තේරුම් ගන්නේ තවත් භවනා කරපු කෙනෙක් හෝ ඊට එහයින් ගිය කෙනෙක් තමයි. ඒ නිසා බාලියොත් එක්ක ඇසුරු කරන ගමන් එහෙම නැත්නම් අසත්පුරුෂොත් එක්ක ඇසුරු කරන ගම මේවට ආදර්ශ ගන්නත් බෑ අනිත් එක කොපි කරන්නත් එපා. කද්දාවත් කොපි කරලා බෑ මේක කරන්න. ඒ නිසා කියනවා අපි මේ මානව විභාගයෙන් පෙල් වෙන්නේ කොපි කරන්න ගිහිල්ලයි කියලා. මේක තමන්ගේම ක්‍රම හදා ගන්න. තමන්ගේම ක්‍රමසාවිදි හදා ගන්න ඕනේ. ඒකට අර ආරම්භ ධාතු වීර්යයේදී පරක්කම ධාතු වීර්යයේදී තමයි තේරෙනවා. මනසේ කවදාකවත් විවෘත වෙච්ච නැති ස්නායු පද්ධති ක්‍රියාත්මක වෙනවා. මේ ඇඟේ තියෙන මස්පිඩු කවදාකවත් වැඩ ගන්න නැතුව වැඩ ගන්න පටන් ගන්නවා. ඒක කවදාකවත් ඔය ආර්ථික ජීවිතේ, සමාජ ජීවිතේ, දේශපාලන ජීවිතේට අදාළ නැහැ. ඒ ටික ඔක්කොම සමස්ත වශයෙන්ම ක්‍රියාත්මක වෙන්න පටන් අරගන්නේ මේ කායේ කායානුපස්සී විහෙරති උනොත් විතරයි. වේදනාසු වේදනානුපස්සී විහෙරති. චිත්තේසු චිත්තානුපස්සී වේති ධම්මේසු ධම්මානුපස්සී වේති කියන්නේ අපි මේක දිහා බලන්න ඕනේ ධර්මතාවයක් විදියට. එහෙම නැත්නම් මේ මුලදි තියෙන උතාර උනන්දුව අවධාන වෙනකොට නැත්නම් අපි ඒකට කියනවා මහා සමාරම්භ අප්පකිච්ච කියලා. මහා ලෝකට කෑකොස් සංගහන තොරන් ගහගෙන වෙඩි පාට්ටු කරගෙන මුල්ගල් තියාගෙන වැඩේ පටන් ගන්නවා. අවසාන වෙනකොට මුල්ගලේ මුල් බහිනවා. ඉවරයක් කරන්නේ නැහැ. තමාරෙව්වා අප්ප සමාරම්භ මහා කිච්ච පුංචියට පටන් ගන්නවා. අවසානයේ විශාල පළපරෝජන ඇති කරලා දෙනවා. ඒ අවසානිත කව දන්න කෙනා. තමාරි වතින අප්ප සමාරම්භ අප්ප කිච්ච සමාර්ථින මහා සමාරම්භ මහා කිච්ච. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට මේ කියලා දෙන්නේ අප්ප සමාරම්භ මහා කිච්ච. කාටවත් කියන්නත් එපා භාවනා කරනවා කියලා. එහෙම අවශ්‍යතාවයක් මේකේ නැහැ. කිව්වොත් අපි උසුළු උසුළුට ලක් වෙනවා. අපිට එක එක නැ උත්තර බඳින්න වෙනවා. මොකද මේ රැයට කන්න නැතු ඉන්නේ? ඉතින් මේ කන්න නැතු ඉන්න එක පුළුවන් මේක බෙල්ල කන්න හිතනවා මේ ප්‍රශ්න අහන්න ගියා මේ මල මගුලක් නුඹ කහපන්කො මොකද ප්‍රශ්නේ? මම විශ්වවිද්‍යාලේ ඉඳලා පළවෙනි අවුරුදු දෙකේම හැමදාම මසුයි මාළුමයි කෑවේ. ඒ ටිකට් දෙනවා මාතේකට සල්ලි බැඳලා පස්සේ මම ඉන්නේ ඇත්තටම පාඩම් කරන කාලේ විතරයි නැත්නම් මම ගෙදරින් අම්මා බත් එක බැඳලා දෙනවා මට හැමදාම. ඒ ගියාම මස්මයි කන්නේ. ඊට පස්සේ දෙවෙනි අවුරුද්ද වුණාට පස්සේ මම හිතාගත්තා කන්නේම නැහැ කියලා ඊට පස්සේ. ඊට පස්සේ ඔන්න එළවලු කනකොට ඉතින් කොල්ලෝ අහන මොකද මචං? මම නොලැබීම බං. එතකොට ඉන්නේ නැහැ. නිකමට හරි කිව්වනම් එහෙම මෙහෙමයි කියලා හෙට උදේ වෙනකම් වාද ඉවරයක් නැහැ. ඒක නොලැබීම බං. ඇත්තනේ නං නිකන් දෙන්නේ කාපංකෝ මේ. ඒ බෑ ලැබීම තියෙන්න එපා මචං. කියලා නිකන් එනවා. ඒක කරාරිනවා මිසක් මේ අන්ධ බාල ජනතාවත් එක්ක මොන දේවත් කරන්න බෑ. ඒ නිසා කරලා පුරුදු කෙනෙක් එක්ක වැටිලා හිටියත් පාඩුවක් නෑ. එතකොට අප්ප තමාරම්බයි වැඩේ. ඒ කියන්නේ කාටවත් තේරෙන්නේ නැහැ කොහෙන්ද පටන් ගත්තේ මුල්ගල් තැබිල්ලකුත් නැහැ, උත්සවයක් නැහැ, රාජකීය අමුත්තුත් නැහැ, මොකක්වත් නැහැ. හැබැයි අන්තිමට ඉවර වෙනකොට මහා කිච්චක් කරනවා. ඒ දේ කරන්ඩ අරක කෙරුවනේ සමට මහන්සි මේක කෙරුව ටික මහන්සි කියන කතාවල් කියන්න පටන් ගත්තොත් ලෝකේ අනං කියනවා. නමුත් ඒ කතාවල් අපි අහන්න පටන් අරගත්තොත් වැඩක් ඉවර කරන්න වෙන්නේ පුළුවන් පුළුවන් ආර්ථික ලාභ සමාජික ලාභ එහෙම නැත්නම් දේශපාලනික ලාභ ලබන්න පුළුවන්. ඒක ලබලා ඉවරනාට පස්සේ ඒගොල්ලෝ හරි ආශාවක් තියෙනවා. ඒකට පාටියක් දාන්න. දැන් ගමන ඉවරයිනේ කියලා. ඉතින් මේක තේරුම් ගත්ත සුද්දෙක් ලියනවා. දැන් මේ සාසනේ උදා ගෞතම සීරි සම්බුද්ධ ධාසනයේම 84000ක් රහතන් වහන්සේලාම් පහළ වෙලා තියෙනවා. එක රහතන් වහන්සේනමක්වත් පාටියක් දාලා තියෙනවද කියලා. කවදාවත් කියලා තියෙනවද මම විශාල අමාරු ගමනක් කරුවයි කියලා. කියන්නේ කොහොමද? එතුමත් රහතන් වහන්සේලා අතර අන්‍යතරෙක් බවට පත් වුණා. මොනම විශේෂයක්වත් නැහැ. අර අනන්‍යතාවය වෙනුවට හැම කෙනෙක් හා සාධාරණ තැනකට යනවා. ඉතින් මේ නිහතමානී ගතිත් එක්ක විතරයි එහෙම නැත්නම් මේ අහිංසක ගතිත් එක්ක විතරයි මේ ගමනක් ගිහිල්ලා ආවට පස්සෙත් තියෙන නැවත වැඩක් ආරම්භ කරන්න පුළුවන් ගතිය වගේ දේවල් එන්නේ. එහෙම නැතු ඒකේ මහ විශාල මැජික් එකක් ඕ එහෙම නැත්නම් ගුඩ බලයක් ඕ දෙවියෙක් දීපු ආශිර්වාදයක් ඕ පත්තින දෙයියන්ගේ බල්ම ලබලා වරම ලබලා නෙවෙයි වැඩි කරන්න. දිගට කරගෙන යන්න ලක්ෂයක් වැටුණට ලක්ෂයක් නිදහසට කරනු කියලා වැටුණට එකක්වත් ආදර්ශයට ගන්න එපා. මහබෝසතාණන් වහන්සේ අරගත්ත ඒ අදිෂ්ඨාන ශක්තිය අන්තිමට මහ ඝනකඩ මහ පොළොවට අත තියෙනකොට මහ පොළොවක් දෙතරවන්න පුළුවන් තරම්. මේ හිට පිට ඇති කිසිම කෙනෙකුට කද්දාකත් ඒක තේරුම් ගන්න බෑ. ඒ මාරය ඇවිල්ලා සටනට එනකොට හිට පිට ඇති සියලු දෙනාම පලා ගියා. එතකන්නම් අම්බෝ මහ බෝසතාන් වහන්සේ කියන හතරන් දෙයි හාමුදුරුව හතර පැත්තෙන් ඇවිල්ලා ආරුචුරාද කරන දහක් කර දෙයියයි ඔක්කොම වට කරනවා. මොකද මාර්ය ඇවිල්ලා ටික වලිග හොල්ලනකොට තේරම දුවපත දැතිලි. අන්තිමට මාර්ය ඇවිල්ලා කියලා දෙනවා උඹ වාඩිලා ඉන්නකොටම උඹට කැප නැහැ කියලා. ඵලයන් දොතරින්. ඊට පස්සේ කිව්වලු මේ මහා පොළොව දන්නවා මං කොච්චර ඇස්තිස් මස්ලි දන් දීලා තියෙනවද කියලා භූමි ස්පර්ශ කරනකොටම මහා පොළොව සාක්ෂි දුන්නලු. හෙල්ලුම් කනකොට මාරය නැගලා හිටිය ඇතෙක් උඩ ඇතා හිටියා සුනාමියක් කියලා උදිව්වා. ඒතකොට දුවන්නේ මාරය අරගන්නේ. මාර සේනගේ ඔක්කොම දිව්වා. මාර පරාජය කියලා අපි ඔකට කියනවා. හිට පිටදී කාටවත් තේරුම් කරගන්න බෑ. මේ ආධ්‍යාත්ම ගමනකදී අපි ඇති කරගන්න අදිෂ්ඨාන ශක්තිය. ඒක ඇත්තටම ඇති කරගන්නව නෙවෙයි. ඇති වෙන දේ ඒක ධර්මතාවයක්. නමුත් අපිට අර පෞරුෂත්වේ නැත්තම් අපි දහසකුත් එකක් නිදහසට කරනු කියනවා. නිදහස කරනු කියලා මේ ආසන්නයටම ඇවිල්ලා. ලාස් ලැප් එකේදී මේ ජය කනුව පෙනිපෙනිතියේදී අපිට ඒක කරගන්න බැරි වෙනවා. නමුත් ඒ මැරතන් එකක් දුවනකොට ඒ ඇත්තටම වෙහෙසයි තමයි. නමුත් අවසාන ලැප් එකේ දැන් මේ ජය කනුව තියනවා කියනකොට මොකද්ද ශක්තියක් එනවනේ අපිට දැන් අනිත් ඔක්කොමලා පස්සේ ඉන්නේ මම යන්න ඕනේ කියලා. ආන්නේ ඒ වගේ දෙයක් මේකේ තියෙනවා. එහෙම නැතුව එතන ගිය ගමනින් ඉබේම සිද්ධ වෙන්නේත් නැහැ. ඒ දේ කළ යුතුයි. හැබැයි ඒ දේ පොඩි ප්‍රයත්නයකින් විශාල පළපොරොදෙන් ලැබෙන තැනක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ වීරියේදී අවශ්‍ය කරන විරියාරම්භයේදී අවශ්‍ය කරන විරියාරම්භ කියන වස්තුවේ ළමේ තියෙන ලස්සන දේ තමයි මේ බිග්ිනර්ස් මයින්. මොන්න තරම් දෙයක් තිබුණත් නැවත පටන් අරගන්න ආරම්භ කරන්න නැත්නම් ආධිකම්මිකෙක් වෙන්න එහෙම නැත්නම් නාවක විපස්සකෙක් වෙන්න එහෙම නැත්නම් අහිංසකව වැඩේ පටන් ගන්න. එහෙම නැත්නම් නියතමානී වැඩේ පටන් ගන්න කවුරුත් ආරාධනා කරනකම් ඉන්න එපා. ඒකෙන් තමයි අපි අර මෙතෙක් අරගෙන ආපු ගමන ජය කෙහෙලි නංවන්නේ අන්තිම ලැප් එක කරන්නේ තමන්ම ඇති කරගත්තකින් ඒක වීරියකට වැඩිය වීරත්වයක් කියලා කියනවා. ඒක වීර කෙනෙකුගේ තියෙන ලක්ෂණයක්. අනික් කටිය කොච්චර බෑ කිව්වත් එයා දන්නවා මෙච්චර ආපු එකේ මට මොකද ඉතුරු දෙයි කියලා ඉදිරියට යනවා. ඉතින් සායේ විදිහට ඉදිරියට යෑම සඳහා මේ අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනා නිමාව සටහන් කරනවා. ශිරු දෙනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා